දේශනාව පවත්වනු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා අතර වාරදී උනත් ඉදිරිපත් කරන විදිහට මම සාදරයෙන් මතක් කර සිටිනවා. නිසා අපි දැන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගන්නවා. අනිස්ථාන කරන සීලවත් සමාකර ජීවිත බුදුරණවහන්සේ පුජා කරන විදිහ විශේෂයෙන් ඉන්නේ. ඒක වඩා සත්‍යමත් වෙනවාද? ඇත්තටම මේක සාමාන්‍ය සාමාන්‍ය චාරිත්‍රයට කියන්නේ මේ වගේ රිට්‍රීට් එක වගේ ඉන්නවනම් දවසේ මුලදී මුල් පරියන්කේදී කරපුවාම ඇති කියලා. නමුත් ගෙදර දොරවල් ඉන්නවනම් අපි දවසට එක සැරේයි පරියන්කේ කරන්නේ සමහරලාට. එක සැරේයි සක්මන් කරන්නේ අන්න ඒ වෙලාවට සීපත් කරන්න කියලා. <clears throat> එහෙම නැත්නම් දවසේ ආරම්භක පරියන්කේදී මේ තෙරුවන් සමා කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් සීලය අධිෂ්ඨාන කරගන්න එක හොඳයි. එතකොට විශේෂයෙන්ම කියනවා මේ <coughs> භාවනා විදි අර භය ඥාන භංග ඥාන වගේ ඒවා පහළ වෙනකොට ගොඩක් වෙලාට ඇතුළතින් මේ ස්වභාවයෙන්ම අනිශ්චිත ගතියක් අසරණ ගතියක් බැගෑ ගතියක් බය ආදු ගතියක් බියලවන සුළු ගතියක් පහළ වෙනවා. ඒක අහේතුකව පහළ වෙන්නේ ඒ වෙලාවට මේ තමන් අදිෂ්ඨාන කරපු සීලය නැත්තම් කාය ජීවිත নিরপেক্ষ භාවය උදව් වෙනවා. ඒ නිසා නිතරම මේ <clears throat> සීලය අදිෂ්ඨාන කරන්න ඕනේ මේ වගේ ඊට තියෙන විදිහට හැම පරියන්කයක නොකරට කමන්නේ මේ වගේ වෙලාවල් වල විශේෂයෙන්ම රිට්‍රීට් එකක ඉන්නකොට නමුත් මේ ඉදිරියදී ඉන්නකොට නැති අර මම කලින් කිව්වා වගේ තනි පරියන්කයක් නම් දවසකට කරන්න කෙරුවට කමක් නැහැ. වහන්සේගේ දේශනාවකදී කිව්වා අතරම ධානයේදී ඉස්ම නවතින්න. මේකෙදි වෙන්නේ ඉස්ම මුදලියාවට ඉතේ නැත්නම් ඉස්ම නවතින්න. මේක ඇත්තටම හොඳට විස්තර කරන්න සිද්ධ වුණා ඔය පාවොක් ස්වාමීන් වහන්සේගේ ඒ පොත පරිවර්තනය කරනකොටයි ස්වාමීන් වහන්සේට පෞද්ගලිකව පරිවර්තනයේ සහාය වෙනකොටයි එතනදී ඇත්තටම මේ යෝගාවචරයට අවස්ථාවක් තියෙනවා චතුත්ථ ධ්‍යාන හොඳට වශී කරගත්ත යෝගාවචරයට මේ අත්දකින්ද කාය සංස්කාරයන්ගේ මේ අවසා අන්තිම ගෝවාක්ම සමතේටපත් කරපු අවස්ථාවක් ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක සමතේකටපත් වෙලා වාඩි වෙලා ඉන්නේ හොඳ නිමිච්ච හිතකින් ඒක නිසා හුස්ම ගන්න දුන ඉතාමත්ම මේ ජීවිතේ පවත්වාගෙන යන මට්ටම විතර සිද්ධ වෙනවා ඒකේ යෝගාවචරයට වැටහෙන්නේ නැහැ ඒක සාමාන්‍යයෙන් අර ටිබෙටන් යෝගීස්ලාගේ පරීක්ෂා කරනකොට කියන්නේ එයා කල්ලාතෝ වාඩි වෙනවා කියනවා මම තව විනාඩි 15කින් 20කින් මට ඒ දිහාට යන්න පුළුවන්. එතකොට මෙතෙන් වීදුරු කැලක් අල්ලනවා. හුස්ම වැටෙනවා නම් සාමාන්‍යයෙන් ඒකේ තුමාරේ යනවා මේ මීදුම පේනවා මේ හුස්ම රැල්ල වීදුරුවක් අදාකට වැටෙනකොට අල්ලනකොට ගණිතනක් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වීදුරුවට පිඹිනකොට වගේ දැනෙන දුමාරේ දැනෙන්නේ නැහැ. ඒ වගේම යෝගාචරයට දැනෙන්නෙත් නැහැ. නමුත් මේ මම හිතන්නේ මෑත කාලේ ওই ප්‍රශ්න පිළිබඳව ඉන්න විශාරදෙක් වශයෙන් අපිට ගණන් ගන්න පුළුවන් ඉන්නේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේකට සෑහෙන්න ජීවිතය ගත කරලා තියෙන මූලධර්ම දැනුමක් තියෙනවා. ඒ ශාන්සි සඳහන් කරනවා යම් විදියකට යෝගාවචරයේක් මේ මොද ගුරුවරයෙක් කරති හොඳට වශී කළ චතුත් අධ්‍යානෙ ගියත් මම ඉන්නේ චතුත් අධ්‍යානෙද මට හුස්ම තියෙනවද නැද්ද කියලා හිතන්න ගියොත් හුස්ම එනවා කියන. ඒ කියන්නේ හිතන වාරේ හුස්මෙන් චතුත් ධානයේ හිත ගැලවෙනවා. චතුත් ධානයේ ඉන්නවනම් <clears throat> දෙවෙනි ධානයෙන් එහාට විතක්ක ਵਿਚාර පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණට හිත නැංවීමක් හෝ නංවප අරමුණ විමසා බැලීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා තුන්වෙනි ධානයෙන් එහාට දෙවෙනි ධානයේ තේ යාන්තමට තියෙනවා මේ පහළ දුරු වෙච්ච විතක්ක ਵਿਚාරේ හේවණැල්ල හොල්මන තියෙනවා. තුන්වෙනි ධානයේ සුඛයත් චතුත ධානයේ තියෙන උපේක්ෂා සතියත් එක්ක බලනකොට ඒක පිළිබඳ විමසුන් නුවණට වැටෙනවයි කියලා කියන්නෙම ධ්‍යානයේ පහුරු ගෑමක් ධ්‍යානයට අනදර කිරීමක් එතකොට මේ හුස්ම තියෙන බව වැටෙන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරය සැකයක් උපදනවා මූල ධර්මානුකූලව නම් මට මේ වෙලාව හුස්ම තියෙන්න බෑ ඉතින් එතකොට කොහොමද එහෙනම් මම චතුත් අධ්‍යාහන දෙන්නේ නැද්ද කියලා ඉතින් ඒකේ ස්වාමීන් වහන්සේ සවිස්තරව විස්තර කරනවා <clears throat> එහෙම සැකයක් එන්නත් බෑ ධ්‍යානෙ ඉන්නවනම් එනවා කියන්නේම ධානයෙන් කැඩීමක්. හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා මේ මූල ධර්මයේ පිළිතුරක් දෙනවා. ඒ විමසුම් කරන මොහොතේ හුස්ම තරල තියනවාද කියලා හොයලා බලන පහුරු ගන්න මොහොතේ ධානේ නෑ. නමුත් අර තිබුණු ගැම්ම නිසා ආපහු හිත වැටෙන්නේ ධානයකට කියලා. ඊට පස්සේ ආයෙත් යනවා. ඊට පස්සේ ආයෙසරයක් බැලුවොත් මම දැන් මට මේ හුස්ම තියනවද නැද්ද කියලා ඒ තියෙන පහුරු ගන්න වෙලාවල් වලට ආයෙ ධානයෙන් කැඩෙනවා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ කියන්නේ මුළු දිගටම ධානයේ පවතින්නේ වරින් වර ධානයෙන් එළියට එනවා ආය ධානයටමයි වැටෙන්නේ මේ පටන් ගත්ත ගැම්ම නිසා ඉතින් ඒකට මේ කිට්ටුවෙන් යන නිදර්ශනයක් තියෙනවා මේ මේ <coughs> සූත්‍ර පිටකේ මට මතක නැහැ ගඟක් අහිනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඒ ගඟට බහිනවා ඇත්තු ඇත්‍රන් පන්තියක් මේ නාන්න නාලා උන් කුංචන <clears throat> කුංචනාද කරනවා. එතකොට ඒ සාරිපුත්‍ර සංඝයා ඇවිල්ලා අනෙක් සංඝයා වහන්සේලාට මතක් කරනවා මම ඇවැත්නි මේ අසවල් ගඟවඩ තියෙන අසවල් සේනාසනේ භාවනා කරනකොට මම චතුත් අධ්‍යාහනේ ඉන්නකොට මට ඇත්තු කුංචනාර කරන සද්ද ඇහුණයි කියලා. එච්චරයි ඒ මේ මොකද්ද සූත්‍රයේ සඳහන් වෙන නමුත් ඒක අටුවාචාර්යන වහන්සේ ප්‍රශ්න කරනවා එහෙම ඇහිමක් වෙන්න පුළුවන්ද කියලා චතුත් අධ්‍යාහනේදී ශ්‍රවණයක් වෙන්න පුළුවන්ද කියලා. ඒකෙදිත් මේ ওই පාවොක්සයිඩෝ එලඹිච්ච තීන්දුවට සමාන තීන්දුවක් අටුවාචාරින් වහන්සේලා ආචාර්ය මතයක් විදිහට ඉදිරිපත් කරනවා. ඒ අහන වෙලාවේදී හිත ගිහිල්ලා හැබැයි ඉන් එහාට වෙන තැනකට යන්නේ ආපහු වැටෙන්නේ ධානයකට. අන්න ඒ වගේ වශයක් තියෙන කෙනෙකුට මේ සද්දයක් අහන්න පුළුවන්. අහලා ආපහු එන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ධානයේ ඉඳදී මට හුස්ම තියනවද නැද්ද කියලා විතර්කයක් පහල කරහා සමානයි. ඒ නිසා මූල ධර්මානුකූලව කියනවනම් මේ චතුත් අධ්‍යානයේදී කාය සංස්කාර සංසිඳනවා. ද්විතිය අධ්‍යානයේදී වචී සංස්කාර සංසිඳනවා. <clears throat> මේ සංස්කාර සමත දෙකක් සමත යෝගාවචරය අත්දකින්නවා. විපස්සනා යෝගාවචරය විතරයි චිත්ත සංස්කාර සමනය සමතයක් අත්දකින්න එක <clears throat> ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ දෙකම ඉක්මවලා ගිය එකක්. චතුත්ථ ධානය කියන්නේ රූප ධානය කෙලවර, නේව සංඥා නා සංඥායතන කියලා කියන්නේ අරූප ධාන වල කෙලවර. ඊට ඉස්සෙල්ල සංඥා නතර වෙනවා අකින් සංඥායතන කියනකොට කිසිත් සංඥාවක් නැති තත්ත්වයට. ඊට පස්සේ අකින් සංඥායතනේ කිසිවක් නැති. ඉන් එහාට ගියාට පස්සේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති. අපි සාමාන්‍ය කරනවා අඩ නිින්ද ගත කරනකොට බාගට හීන පේන අවස්ථාවක් වගේ යනවා. ඒක සාමාන්‍යයෙන් මේ <coughs> අනුපද ධම්ම සූත්‍රයේදී සෑහෙන විස්තරයක් දෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒකෙදී උන්වහන්සේ කියනවා ඒ ධ්‍යානෙන් නැගිටලා සමත මේ විපස්සනා කරන්න කියන එකනේ සාමාන්‍යයෙන් මේ සමත යානික විපස්සකයාට කරන්න කියන්නේ. නමුත් නීව සංඥානා සංඥායතනෙන් නැගිටලා ඒ තිබුණු ධ්‍යානෙ ආවර්තනය කරලා ඒක ධ්‍යාන කරන්න බෑ කියලා කියනවා. ඒ තරම්ම සියුම්. අකින්චඤ්ඤායතනෙ පුළුවන් විඥාන විඥාන ඡායතනෙ පුළුවන් ආකාසානං ඡායතනෙ පුළුවන් 1 2 3 4 පුළුවන් රූප ධානය හත් වෙන එකෙන් එහාට ගියාට පස්සේ ධානයේ නැගිටටත් ඊට ඉස්සල මොහතකට ඉස්සල හිටපු මේ නේව සංඥාන අසංඥාන ධානය සාමාන්‍ය මේ ගොරෝසු හිතකට අහුවෙන්නේ නැතරම් සියුම් එනිසා ඒක විමසෝ විමසා බලන්න බෑ විපස්සනා වශයෙන්. අනික් හත පුළුවන් කියලා කියනවා. මේකෙන් මම අදහස් කරේ මේ නිව සංඥා නා සංඥාතන කියන එක බුදුජානනාංශයේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා නිවනට බොහෝ සමාන කරලා තියාන හිටියා. ඒක මේ භවයේම නෙවෙයි කියන මට්ටමට වගේ යන්න පටන් ගත්තා. නමුත් ඇත්තටම භවයේම තත්වයක් තමයි සියුම් භාවයේ තමයි ඒකට තියෙන විශේෂත්වය. ඒ ශක්තිය ඉන්සාර කරනකොට යාට වැටෙනවා. නෑ ඒකෙම කියන්න බෑ මොකද්ද සුවයක් වැටෙනවා. ඒ සුවය අර සාමාන්‍යයෙන් 1 2 3ට සාපේක්ෂව තමයි හතර අල්ලන්න පුළුවන් වෙන. පළවෙනි ධ්‍යාන මෙහෙමයි, දෙවෙනි ධ්‍යාන මෙහෙමයි, තුන්වෙනි ධ්‍යාන මෙහෙමයි කියලා සාපේක්ෂව දැනගන්න පුළුවන් වෙනවා. චතුත් ධ්‍යානයේ ධ්‍යානට සමවදිනකොටම ඇති වෙන මේ සිලිලාරේ, එ නැත්නම් ඇති වෙන මේ මිහිරියාව පළවෙනි ධ්‍යානෙදී වගේ විතක්ක ਵਿਚාරයෙන් බාධා වෙන්නෙත් නැහැ. දෙවෙනි ධ්‍යානෙදී වගේ පීති සුඛයෙන් පීචෙන් බාධා වෙන්නෙත් නැහැ. තුන්වෙනි ධ්‍යාන වගේ සුඛයෙන් බාධා වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ හොඳටම ගැඹුරුම නිින්දකට ගියා වගේ. ඒක ඒ කියන්නේ මේ සමතයක් කියලා වචන සඳහන් කරන්නේ සමාධියක් කියලා හිතේ තිබි හිතේ තියෙන පුදුමාකාර කීකරු ගතියක් සමතයකටපත් වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් අර 1 2 3ට සාපේක්ෂව මිසක්කා මේ හරියටම අල්ලන්න අමාරුයි. මේ කෙලින්ම ගිහිල්ලා චතුත් අධ්‍යාන වෙන්නොත් මේ ඉන්නේ චතුත් අධ්‍යාන කියලා. ඒක දැන ගැනීම සඳහා ධාන ක්‍රීඩා කරන්න කියනවා. ධාන වශීතා පුහුණු කරන්න කියනවා. 1 2 2 3 3 4 විදිහට යන්න කියනවා. 3 4 3 3 2 2 1. ඊපස්සේ 1 3 4 2 කොහොම කියලා එක එක පන්නනවා. 2 2 පන්නනවා. පන්න පන්න පන්න පන්න හිතට මේ ධාන රස වෙන්කොට හඳුනා ගන්න කියනවා හරියට ආස්වාසියේ රසයයි ප්‍රස්වාස රසයයි වෙන් කරලා හඳුනා ගන්න කියලා කියන්නේ. ඒක සිව්. ඒ වුණාට එහෙම කෙරුවේ නැත්නම් හිත මේ අර පී එක මුවාත වගේ දැල්ල හිටින්නේ නැහැ. ඉතින් නිතරම කියනවා සමතේකටපත් වුණාට පස්සේ යෝගාවචරයට විපස්සනා යෝගාවචරයට ඒක මේ චිත්තවිසුද්ධියෙන් ditthිවිසුද්ධිය හරවන්න ඒ තියෙන හොඳ ඉස්පාසුව තුල මේක මේක ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේක සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි ආස්වාසයමයි මොනවද ආස්වාසය කියන්නේ ලකුණු කියලා එතකොට එයා ඒකේ තොරතුරු දැනගන්න ඊට පස්සේ ප්‍රස්වාසයට ගියාම මේක ආස්වාසය නෙවෙයි හිතවිල්ලක් වේදනාවක් සද්දයක් නෙවෙයි ප්‍රස්වාසය කියලා මේ දෙක වෙන් කරන්න කරන පරීක්ෂණය තුළින් තමයි තමන්ට අර සමතය ලැබිච්ච සමතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි ඒක කරනවා 1 2 3 4 ධ්‍යාන කරාට පස්සේ ළඟ ළඟ ළඟ ළඟ එක එක පන්නන්න කියනවා අන්නලා මේ දේවල් තියෙන පුංචි අර්ථසියුම් ભેද හිතට වද ගන්න. ඒක බොහොම මේ සූක්ෂම වැඩක්. හරියට මේ කැරට් 22 23 27 තියෙන රත්තරන් මෙහෙම බලලා අල්ලන්න හදනවා. ඉතින් ඒක මේ කියන්නේ නැත්නම් ලැබ් එක ටයිට්‍රේෂන් එකට ගිහිල්ලා අන්තිම පුංචි කොන්සන්ට්‍රේෂන් දෙකක් අහුවෙලා ළඟ ළඟ තියෙන ටයිට්‍රේෂන් එකකින් අල්ලනවා කිව්වහම ඉතින් කීප වතාවක් විස මේ මේ ඒ පරිශ්‍රණය කරලා කරලා කරලා තමයි අල්ලන්නේ. ඔගේ බොහොම ළඟ ළඟ තියෙන දෙකක් තමයි ගැඹුරු පරීක්ෂණයකට දෙන්නේ. සියුම් පරීක්ෂණයකට දෙන්නේ මේ ධ්‍යාන අතර තියෙන වෙනස්කම්. ඒකෙදි වෙන්නේ මේ අපේ හැමත සම්බන්ධව තිබුණු ස්නායුව අක්‍රිය වෙලා අත්‍යන්ත වූ මධ්‍ය සුසුම්නාවට සම්බන්ධ වෙච්ච ස්නායු විතරක් වැඩ කරන්නේ. එතකොට මේ මධ්‍ය සුසුම්නාවත් වැඩ කරනවා හෘදේ වස්තුව මේ අක්මාව වගේ මෙටබොලිසම් වලට අවශ්‍ය කරන මූලික ටික විතරක් රැක ගන්නවා. හැම එහෙම අක්‍රිය වෙනවා. එතකොට මේ මඳුරෙක් ඇවිල්ලා වැහුවත් එයාට මේ ලේ හොයන්න බැරුව යනවා. එතනින් ගියාම මේ හැඟුම හිතේ තියෙන හැඟුම මූණෙන් එලි කරන්න බෑ. එළි වෙන්නේ නැහැ මූණ නිකන් මේ හිරිවට්ටලා වගේ. මාස්ක් එකක් දාලා වගේ මේ එක්ස්ප්‍රෙෂන්ස් නැතු යන. එම් කියන්නේ පෙරිෆරල් නර්වස් සිස්ටම් එක ඒ කියන්නේ අපේ හැමත සම්බන්ධ නර්වස් සිස්ටම් එක අක්‍රිය වෙනවා. අක්‍රියල මැද සුසුම්නාඩු විතරක් යනවා. මේ ලේ පද්ධතියත් එහෙමයි. ස්නායු පද්ධතියත් එහෙමයි මධ්‍යගත වෙන්න පටන් ගන්නවා. වශීකරන්න කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි ධ්‍යානට සමවැදුනට පස්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේ ගත්ත ක්‍රමයේ හැටියට බලනකොට කිසිසේත්ම අදිෂ්ඨානකෙ මොකුත් නැතුව ඒ යෝගාවචර කියන ආනාපානේ හසුරන්නේ කියලා. හසුරනකොට ඒක උපචාර මට්ටමේදී ආලෝක, සැහැල්ලු ගති, අරමුණට ප්‍රිය ගති, ශබ්ද වේදනා හිතුවිලි මොකුත් නැතුව නීවරණ බාධා නැතුව යන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ගුරුවරයා දැනගන්නවා දැන් මෙයා මේ නීවරණ බාධා නැතුව මේ ට්‍රැක් එකට වැටලා ඉන්නේ කියලා. ඊට පස්සේ කරගෙන කරගෙන කරගෙන යනකොට වෙලාවකට මේ ආනාපාන සම්බන්ධයෙන් හුඟක් විස්තර තියෙනවා අපි ළඟ මොකද අවුරුදු 10 ගණක් කරපු නිසා ඒ ආලෝකයේ තුන් ආකාරයකට ගොඩ නැගෙනවායි කියනවා. ඉස්ලාම් පේන ආලෝකය සාමාන්‍යයෙන් මේ පොදුවේ මම මේ කතා කරන්නේ අපිට එක්කෙනෙකුට කියන්න බෑ. ඉස්ලාම් පේන ආලෝකය සාමාන්‍යයෙන් මේ දඟලන කියන මේ තුනී සුදු පාටක් ඒක හරියට කියනවනම් මේ මිටතරි ලොකු පෝච්චක් වගේ එකට හඳුන් කුරු මිටියක් ගහලා පත්තු කරපුවාම හඳුන් කුරු ළඟම හොඳ සුදු පාටක් තියෙනවා. එහාට යනකොට ඒ සුදු පාට දුම විසිරී යනවනේ. බලාකුලක් වගේ තියෙනවා හඳුන් කුරු ළඟම. ඇරෙනොට නැති වෙනවා. හරි වොලටයිල්. ඒක දඟලන සුදක් එන්න පටන් ගන්නවා. ඒක තමයි සුදේ පළවෙනිම ලකුණ. ඒකත් වර්ණවත්. මේ විවිධ වර්ණයි. ඊට පස්සේ අන්තිමට ගිහිල්ලා ඒක නිකන් මේ වගේ සුදු මැරිච්ච සුදක් වගේ පිහිල පුතලයකට හිටිනවා. ඒ තලයේ සාමාන්‍යයෙන් කියන්නේ ගස්සාස්සේ සුදු වලාකුළු පේනවා වගේ. ඒව දඟලන්නේ අර වගේ. නලියන ගති නෑ. ඊට පස්සේ යෝගාවචරයට තේරෙන්නේ අරුණ නැගගෙන එනකොට තමන් මැදට වෙලා ඉන්න හැම පැත්තෙම දැන් ඉර පායන්න හදනවා වගේ. ඒතියෙදිත් කියනවා මේ මේක බලන්න ගිහිල්ලා ආනපානේ පාව දෙන්න එපා. ආනාපානම කරනකොට අර ආලෝකය හැමතැනම සැහැණ දුරකින් තිබුණ ආලෝකය ඔක්කොම පිඩු වෙන ගතියකට එනවා කිරියක්ක් වගේ ඒ වගේම මේ ලං වෙන ගතියකට එනවා ඊට පස්සේ අර සුදු පාට මේ මේ සෝඩියම් ලයිට් එකක් නෙවෙයි ෆ්ලොරසන් ටියුබ් එක තියෙන විනිවිද ගතියට යනවා නිල්ලට හුර වෙනවා ඒක ලෙවල්ලා සමහර විටක මේ උදාතරුවේ තියෙන වගේ බොහොම කාන්තිමත් ගතිය කරනවා. අර විසිලා තිබුණු ආලෝක ඔක්කොම පිටු වෙලා මෙහෙම හඳක් වගේ ඇවිල්ලා ඉතින් ඒක මේ නලිය නලිය නලිය ළඟට එනකොට හොඳට තේරෙනවා Taman නිකන් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයකට ඇතුල් වෙනවා වගේ. ඒ ආලෝකයයි භවනා කරන හිතයි අතර මේ නම් ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. මැග්නටික් ඉෆෙක්ට් එකක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දෙන එකපාරටම ඒ දෙක එකතු වෙනවා. ඒ එකතු වීම මේ කරන්නක් නෙවෙයි කෙරෙනවා. උදාහරණයක් වශයෙන් කියන්නේ මේ ඉර පායලා තියෙන තැනක අවුව පායලා තියෙන තැනක සීතලේ ඉන්න කෙනෙක් මට මේ අතන අවුව තියෙනවා හොඳයි කියලා හිතලා එතෙන් හිමීට එමිට යනවා යනකම්ම මෙයා තාම ඉන්නේ අඳුරේ ආලෝක ලපේ ඊට පස්සේ ළඟට ගිහිල්ලා මෙයා ආලෝක ලපේ ඇතුළට යනවත් එක්කම මුළු ශරීරෙම වර්ණවත් වෙනවා කෙලිම උණුසුම දැනෙනවා මම බැලුවොත් කෙලිම දැන් ඉර පේනවා අර හෙවණැල්ලේ ඉන්නකොට ඉර පේන්නේත් නැහැ ඇඟ වර්ණවත් වෙලත් නැහැ ආලෝක වෙලත් නැහැ ඒ අර ආලෝක ලපේට ඇතුල් වෙනවත් එක්කම වෙනවා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේ හිතයි ආනාපානයේ වෙනුවට ආපු ප්‍රතිභාග නිමිත්ත. ඒක ප්‍රොජෙක්ෂන් එකයි එකතු වෙනවා. ඒක තුනට පස්සේ ඒක නිකන් මේ ගෝ කලාතුරකින් කාලෙකින් හම්බෙච්ච දෙන්නෙක් එකතු වෙලා අහක් කෙරුවා වගේ. ඉතින් ඒකට බැඳිලා තියෙනවා. ඊට පස්සේ ධ්‍යාන ශක්තිය වුණාට පස්සේ ආය දෙක දෙපැත්තට යනවා. මේක දිපැත්තට යනකොට දැන් දන්නවා දැන් අරමුණ වුණත් මතුවෙන්න පුළුවන්. නැත්නම් ආලෝකයේ එලිපිට එළිය දකින්න පුළුවන්. ඇතුළට රිංගුවට පස්සේ දැන් ආලෝක ඇතුළේ ඉන්නේ. ඉතින් යන්නේ හැම වෙනකොට ඉතින් ගුරුවරයා ගෙස් කරනවා මෙයාට දැන් ඒ ධ්‍යානයට සමවැදීමක් වෙලයි කියලා. ඊට පස්සේ කියනවා දැන් මේ මේක අහම්බෙන් සිද්ධ වෙච්ච එක කැමැති වෙලාවක යන්න කැමැති වෙලාවක එළියට එන්න කැමැති වෙලාවක එක ඉන්න ඊට පස්සේ ධ්‍යානෙන් නැගිටලා තිබුණ හිත නැවත මෙනෙහි කරන්න තිබුණ හිත විච්ඡේදනය කළා බලන්න කියන ධානාංග වශීතා පහක් පුරුදු කරනවා. පළවෙනි ධානය නැගිටලා පස්සේ. ඊට පස්සේ ඒක බොහෝ කල් කරලා කිය බලන්න කියනවා Tamanට හොඳ අපි කියනවා නම් කෙනෙකුට උදේවරු විභාගයක් හොඳයි කියලා. හොඳට හොඳට සක්මන් කරලා Tamanට හරියන පරියන්කේ වාඩි වෙලා කොච්චර වෙලා ධානයෙම ඉන්න පුළුවන්ද කියලා. මැක්සිමයිස් කරන්න කියන එක. ලෙවල් ස්ටෑන්ඩඩ් එක අරගත්තට පස්සේ චෙක් කරන්න කියනවා ධානයට යනකොට ඒකට තියෙන ප්‍රේමණීය ගතියත් කාන්දම් ගතියත් නැගිටිනකොට ඇයි නැගිටින්නේ වෙන්නේ එච්චරම මේ ආලයක් බන්ධනයක් තිබිච්චද ගැලවෙන්නේ ඇයි කියලා. මොකද වෙන්නේ අර ධානයේ අන්තිමට වේගන යනකොට විතක්ක ਵਿਚාර දෙක මූල අරමුණේම නෙමෙයි පවතින්නේ පිට අරමුණ වලට පණින්න පටන් ගන්නවා. හිතුවක්කාර වෙනවා. නිකන් මේ පාලනේ තොර වෙනවා. ඉතින් එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ විතක්ක ਵਿਚාර දෙක මුලදී ධානයක් ලබා ගැනීමට උදව් කරාට පහු වෙනකොට ධානයට බාධා කරනවා. හරියට මේ ඡන්ද කාලේ තක්ස්ලා පාවිච්චි කරන ඡන්ද ගන්න. ආණ්ඩුව ගත්තට පස්සේ තක්ලා රජයට බලපෑම් කරනවා. ඒකට අල්ල හිරේ දානවා. එහෙම නැත්නම් ඒ රජෙ ගෙනියන්න බෑ. ඡන්දෙට ඉස්සෙල්ලා මේ මිනිස්සු තමයි ඔක්කොම මේක හදලා දෙන්නේ. අනික කටේ නතර කරලා කෑ ගහලා ගනිල්ලා කියලා ඔක්කොම කරනවා. නමුත් ඡන්දේ ඉඳපු ගමන් ඒගොල්ලෝ හිතනවා අපිට දින කට්ටිය දෙයි අපිට දැන් කුට්ටිය කියලා. නමුත් රජයට කරන්න බෑ ඒ කට්ටියට දෙන්න. ඊට පස්සේ රජේ සිවිල් නීතියට අරුන් අල්ලලා ගන්න. ඈ? එච්චරයි. ඒ සෙල්ලමයි මේ විතක්ක ਵਿਚාර කියන දෙන්න මේ ධානාංග පහේ ඉන්න අන්තිම අන්රූලි මේ උඟාක් මේ ඉක්මචි නැති දෙන්නේ. ඒ දිනට පුළුවන් මුල් ටිකේදී විතක් ਵਿਚාර දෙකෙන් කරන්නේ මොකද්ද? විතක්කේ කියන අරමුණට හිත නැංවීමෙන් කරන්නේ නිදිමත කඩන එක. ਵਿਚාරයෙන් කරන්නේ සැකේ නැති කරන එක. ඉතින් අපිට සාමාන්‍ය භාවනා කරනකොට අරමුණ සියුම් වෙනකොට ඒක අපිට නිින්දට වැටෙනවා නැත්තම් සැක උපදවන එකෙන් අපි මේ පටලවිලා තියෙන්නේ. විතක්ක ਵਿਚාර දෙක නැගිටිනවා කියන්නේ මෙනෙහි කරන මෙනෙහි කරන යනවා ඔය දෙකටම ඉන්න දෙන්නේ. නිින්දට වැටෙන්නේ නැහැ මෙනෙහි කරන නිසා. අපි විමසුන් නොවන තියෙන නිසා සැකේ එන්නේ නැහැ. ඉතින් ඒ දෙන්න අර අර දෙන්නත් යටපත් කරන්න නිින්දත් විචිකිච්ඡාවත් යටපත් කරන විතක් ਵਿਚාර පිහිට වෙනවා. නමුත් ඒ දෙන්නට බලය ලැබුණාට පස්සේ ඒ දෙන්නට බෑ தත්ත්ව රැකගෙන ඉන්න. ඒගොල්ලෝ නන්නතරින්. මෙන්න මේක හොඳට පෙන්වන්න කියනවා. පෙන්නලා මේ පළවෙනි ධ්‍යානයේ තියෙන ආදීනවේ තමයි ඒක ඇතිකරන්නම කොටස්කාරයක් වෙච්ච ආංශික උදව් කරපු විතක් ਵਿਚාර දෙක යම් ප්‍රමාණයෙන් එහාට පාලනයෙන් තොර වෙනවා කියලා. ඒක නිසා විතක්ක ਵਿਚාර දෙකේ ආදීනව සලකලා. ඒ යෝගාචර නැවතත් පළවෙනි එකෙන් නැගිටලා ආධිනව දැකලා නැවත පරිකර්ම කරනවා අර පළවෙනි මේ අරමුණම ආනාපානෙම ඊට පස්සේ අයිස්ථාන කරනකොට මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීචසුක ඒකාගතනම උපනීත ධානාංගයෙන් සමන්විත දෙවෙනි ධානයටන්ට ලැබේවා දෙවෙනි ධානයට යන්නේ පළවෙනි එකෙන් ඇතිවෙච්චි ප්‍රායෝගික දුෂ්කරතාවය දැකලා නිකන් අයිස්ථාන කළා නෙමෙයි එතකොට එතෙන් ගියාම <clears throat> ඉස්සරහින් ඉන්නේ අන්රූලි කෙනෙක් විදිහට සුඛය සුඛියත් සමහර වෙලාවට බොහොම විවේකීව හිටියට විතක් විතක්ක ਵਿਚාර දෙක කරනා වගේ හිත නන්නත්තර කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඊට පස්සේ අධිෂ්ඨාන කරනවා මේ ප්‍රීතියමුත්තර සුඛ ඒකග්ගතසයි තුති අධ්‍යානේ අන්තිමට සුඛයත් උපේක්ෂාවට බාධායි. ඒ නිසා උපේක්ෂා සුඛයෙන්තර උපේක්ෂාව කියලා එක එකක් අයින් කරන ඇත්තරම තේරවාදී ලස්සන හරස්කඩක් උතර පෙන්වන්නේ. ඇයි මම කියන්නේ ආරම්භයේදී විපස්සනාව හරි සමතේ හරි භාවනා මැදදී අපිට 100 100ක් සිල්වන්ත වෙන්න ඉච්චුවොත් පණ ඉල්ලුවොත් එයාට පටන් ගන්න විදියක් නැහැ. එනිසා කියනවා දැන් ඊයට හිටියට වැඩිය අද සිල්වන්ත වෙන්න කැමැතියි කියන කැමැත්ත විතරක් ඇති භාවනා පටන් ගන්න. උසස් තත්වයකට යන්න. ඊට පස්සේ දැන් පේන්න පටන් අර ගන්නවා ඉහළට යන්න යන්න එදා ඇති කිව්වට සීලය තව පරිතද කරන්න වෙනවා. ඉහළට යන්න යන්න යන්න සීලය අදි සීලයක් බවට පත් වෙන එක ඒකේ ongoing process එකක්. පටන් ගන්නකොටම සීලය තියාගෙන ඉන්න කියලා කිව්වම යම් ප්‍රමාණයක් ඕනේ. නමුත් මෙච්චර සීලය තියෙන්න ඕනේ කියන්න බෑ. සෑහෙන අඩුපාඩුකම් තිබුණාට ප්‍රශ්නයක් නෑ. මොකද රිෆයින් වෙනකොට අඩුපාඩු ගොරෝසුව කැපි කැපි කැපි කැපි යනවා. වීරියක් නෑ සමානලට අපිට. කමක් නෑ. වරින් වර නිින්ද යනවා කමක් නෑ. කරගෙන කරගෙන යනකොට හැබැයි එන්නේ එන්නේ නට් ඇන් බෝල් තද කරන්නේ. එනිසා ආරම්භ ඕනම කෙනෙකුට මේ මේ අපේ තේරවාදෙ එන්න පුළුවන්. කාටවත් කියන්න බෑ මේ දුර්ලභම නිසා යාට තේරවාදී සමාජගතව දෙන්න බෑ වැඩ පටන් ගන්න අපි තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරනකොට මේ සෑම දුර්ලභමක්ම කාලානුරූපව හැම පැත්තෙම රිෆයින් වෙනවා. ඒ නිසා අපිට ඕනම කෙනෙකුට පටන් අරගෙන ඉස්සරහට යනකොට සුද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය කියනවා පළවෙනි ධ්‍යානෙදී මේ චෛසික ධර්ම 34ක් තියෙනවා. දෙවෙනි ධ්‍යානෙදී 32යි. තුන්වෙනි ධ්‍යානෙදී 31යි. ඔහොම චෛසික අඩු කරන අඩු කරන එක තමයි වෙන්නේ. නිසා අපි පටන් ගන්න පළවෙනි ධ්‍යානෙම යන්න මෙන්න මෙච්චර චෛසික අඩු වෙන්න ඕනේ කියලා අපි 28න් 29 තියෙන්න ඕනේ කියලා හිතුවොත් කරන්න බෑ. එතෙන්දි කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා ටිකක් ටිකක් ගොරෝසුකම් තිබුණාට කමන්නේ වැඩේ පටන් ගන්න. يعني සමම්පිච්ච මල් මොන්නේ නැහැ ගැටපිච්ච තිබුණත් පෙරහැර පටන් ගන්න එකයි තියෙන්නේ. කරන කරන යනකොට අන්තිමට සමම්පිච්ච හම්බ වෙනවා. ඔය මූලධර්ම කාර්ය පටන් අරගන්න නෑ නෑ සමම්පිච්ච එනකම බලන්න. එතකොට වෙන්නේ. ඒ නිසා තේරවාදී ඊට වඩා හරි පුළුල් පරාසයකට ඉඩ දීලා. හැබැයි පරාසයකට ඉඩ දුන්නාට ඉස්සරහට යනකොට කප කප හද හදා සීලේ පිහිටීම වෙන්නවයි කියලා කියන්නේ මේ පළවෙනි ධ්‍යාන මාර්ග ඥානයේදී ඊට පස්සේ අබබ්බෝ සත් අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. සිල්පද කැඩුනට වසංගන්න බැරි තත්යකටපත් වෙනවා. يعني යේක යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදුචේතසාව අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතාදිත පදස්ස බුත්තා. ඒ සෝවාන් වෙච්ච කෙනෙකුගේ යම් කායික වාචික මානසික අකුසල කර්මයක් වෙන්න පුළුවන්. සංකින් සම්මන් කරෝති පාප පාප කර්මයක් වෙන්න පුළුවන්. එයා කවදාකවත් ඒක වසන් ගන්න නැති එක විතරයි වැඩේ. කුසිල්ලතේ ගුණෙන් ළඟට ගිහිල්ලා කියනවා මට සමා වෙන්න ඔබතුමා වෙනුවෙන් හෝ අසවලා වෙනුවෙන් මට වුණා මට මේක සුද්ධ කරන්න ඕනේ කියලා. ඒ චපල ගති නැහැ. ඒකෙන් අදහස් කරන්නේ සිල්පද කැඩෙන්නේ නැහැ කියලා. අනන්තරිය අකුසල කර්ම සිල්පද කැඩෙනවා හෙලි කරනවා. අනිත් කෙනා සයිකෝපැතික් කරන්නේම බාරගන්නේ තියෙන. ඒ නිසා මේ සිල්පද නොකරිනවා නෙවෙයි අනන්තරිය අකුසල කර්ම කරන්න අභෞව්‍ය වෙනවා. සිල්පදයක් වෙච්ච ගමන් එයා ඒක ඉස්ලාමික පිළියම් කරගන්නවා. මේ කියන්නේ සමාවිල්ලගෙන හෝ වැඳලා හෝ ඒක කරන එක තමයි මේ කියන්නේ හොඳටම කල්චර්. හොඳටම අප්ලිෆ්ටඩ් වෙනවා උන්ට වෙච්ච ගමන් ගිහලා මේ වැරද්ද පිළි අරගන්න එක තමයි මේ සීලේ වශයෙන් දක්වන්න තියෙන එක තමයි ශ්‍රේෂ්ඨ தත්ත්වය කියලා. මුවත් නිදිමත සහ නිදිමත සහ සැකය දිගටම අපිට එක වාද කරනවා. දේශපාලනය කරනකොට කරන්න බෑ ওই දෙන්න නේද? දේශපාලනච්චන්ට ඔළුව දනව මොලේ දනව ටිකක් මේ ඔවා කියනකොට අපි කරන්නේ නැතුවද ඉන්නේ කියක් කරනවා අපිට පේන්නේ නැතුව. ඈ? දැනගෙන අපිට උගන්වන්න හදන්නේ නැතුව කරන්න හදනවා කියලා පෙන්වන්න හදන්නේ. ඒ කියන්නේ එදා ඉඳලම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මහරජුරෝ මේ ප්‍රධාන හොරත් එක්ක හැමදාම රටේ සම්බන්ධයි කියලා. ඒක සූත්‍රිකම තියෙනවා. අන්තිම හොරත් එක්ක රජුරෝ කොහොමද සම්බන්ධයි? ඒ හොරා දන්නව මම නැතුව මේ ආණ්ඩුව කරන්න බෑ කියලා. නෑ දැන් වෙලා තියෙන්නේ මේ එකම වෙනසයි දැන් තියෙන්නේ මේ ජනමාධ්‍ය ඕන නැතිව එළියට දාන්න. නැත්තම් එදත් ඔයකමයි ගියේ. ඒක ඒක රජුරෝ ඒ නිසා ඒ නිසා බුදුරජාණන්සේ කියනවා රජුන් ආශ්‍රය කරන්න එපා. ඒක ප්‍රධාන හොරා ඇසුරු කිරීමට බොහොම සමානයි. කිසිම විදියකට මොන මෙහෙතුමත් භික්ෂුවකට මේ රාජරාජ අමාත්‍යවරු ආශ්‍රය කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම භික්ෂුව පිරිනමනවා. මොකද රටේ ඉන්න ප්‍රධාන වෛශ්‍යාව අනිවාර්යයෙන්ම රජුරුත් එක්ක ඉන්න ඕනේ. මේ රාජ්‍ය කරන්න බෑ. ඒක ප්‍රධාන හොරා ඉන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පැණි හදන්න පොඩ්ඩක් අසුචි මුත්‍රා ටික ටික ගන්නවලු. ඉතින් ඒක නැතුව ඔය ඔය රසබෝධයෙන් මේක හදන්න බෑ. අපි හිතන්නේ තියෙන මේක තමයි මේ රස මාස වල මේක තමයි දිව්‍යෝජාව කියලා කන්නේ. මොකද හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒක දන්න නිසායි සරුවචන් ආංශෝ ඕන් නැති දේවල් වලට ඇඟිලි ගහන්න කියලා කරන්නේ. උඹ මේකේ නිවන් දකින්න බලපන්. මේ රාජ්‍ය හදන්නවක්වත් මේ ලෝකයේ හොරකම නැති කරන්නවක්වත් දුෂ්චර්ය ඒක බුද්ධ ජානසේ මේ විශේෂීෂ්ඨයට ගන්න නැහැ. උන්වහන්සේගේ ඒක නෙවෙයි එම් එක. ඔය එන් මේ නතර වුණාට හරියන්නේ නැහැ. එහෙම නැතරවිල්ලකින් කරන් අහවල් දෙයි කියලා මේකට කෙලි කෙටි ඍජු ඒකකයක් නැහැ. එක සාධකයක් නැහැ. විචල්්‍ය සාධක රාශියක් මත තමයි මේක සිද්ධ වෙන්නේ. එක විචල් මට නම මතක නැහැ මම මම හිතන්නේ අඟු මේ අඟුත්තර නිකායේ තියෙන සූත්‍රයක් මම හොයලා දෙන්න. ඒක හරිය ලස්සන ඒක ඇත්තටම කෙලිම සර්වඥාන්සේ පැහැදිලිවම බිම්බිසාර රජුගේ කොසල් රජු ඇසුරු කරා. ඒක වෙච්ච සිද්ධි කියලා කියනවා. ඒ කියලා කියනවා ප්‍රධාන හොරා ඒ ප්‍රධාන මේ මේ ගණිකාව මේ වගේ එක ආශ්‍රය කරන නිසා රජුරු ඇසු කරන හැම මේ රජුරු ඇසු කරන සංඝයා කරේ හැම කෙනාම සැක කරනවා. ඈ? ඒක බුදුරජාණන් කියපු එකක් නේ. ඉතින් අපේ මට මගේ මගේ ඔතෙන්ටිටි එකට යන්නේ නැහැ. අර ඇහුව එක තමයි මට උත්තර දෙන්න කොතන කොටේෂන් එක කොහෙන් තියෙන කියලා කිව්වම මගේ වගේ කීමෙන් අයින් වෙනවා. ඒක මේ මට මතකයි ඒක තැනක මේ ඒක විනය පිටකේ ඒක තැනක සිද්ධියක් සිද්ධ වෙනවා. සිද්ධිය කියලා කියන්නේ මල්ලිකා බිසවුන් වහන්සේ කියන්නේ කොසල් රජුරුවන්ගේ ප්‍රධාන මහේශිකාව අන්තපුරයට බණ කියන්න දෙන්නේ කියන. ඉතින් මේක හරීම ඩේන්ජරස් වැඩක්. ඒ කියන්නේ ඇත්තට මේ මනුස්සෙන්ට පිරිම පුරුෂයෙකුට යන්න දෙන්නේ අන්තපුරයට. අන්තපුරට යනව නැන කොරුන්ට බීරන්ඩ විතරයි. ඒකේ ඉන්න ආරක්ෂාව තියෙන එක. දැන් භික්ෂුවක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අංග සම්පූර්ණ පුරුෂයෙක් වෙන්න ඕනේ. මොන හරි අඩුපාඩු නම් භික්ෂු මහාන කරන්නේ නැහැ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ බාර වෙනවා යන්න. ඉතින් එක දවසක් යනකොට කුසල රජුරුවයි මල්ලිකා සෝනාංශේ ඇතුල් ගැබේ නිරුවත්තු. මේ සෝනාංශේ කෙලින්ම යනවා කාමරේට. යනකොටම මල්ලිකා විසෝ දකින්න එළියට දුවගෙන එනකොට සලුව කඩන්න වැඩි ටිකම ආනන්ද සාංශ අනිත් පැත්තට යනවා. තමන්ගේ මේකට කිහිල්ල කියනවා හරි වැඩක් වුණා. ඒ සංඝයාට හරි ලැජ්ජාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ සංඝයා බුදුහාමුදුරන්ට පොඩි පස්සේ බුදුහාමුදුරන් කියනවා අපිට සංවිධිතං කලින් පස්සේ සංඝයට අපොයින්ට්මන්ට් එකක් දාන්න. ඒක කවදාකවත් යන්න එපා මේ අන්තර මේ රජුගේ මේ ඇතුල් ගැබට එලිපත්ත පැන්නොත් ආපත්‍ය. ඊට පස්සේ දැන් විච ආනන්දහම වෙනසා බුදුරජාණන් වහන්සේ මේක හේතු කරන සහිතව ජස්ටිෆයි කරනවා. එහෙම නීතියක් දාන්න කියලා. නිතින්දි පෙන්නනවා. මට මතක විදිහට මම හිතන්නේ ඒක එතකොට වැටෙන්නේ සූත්‍ර පිටකේ නෙවෙයි විනය පිටකේට. ඒ කියන්නේ පාචිත්‍ය පාළියේ 60 ගණන් 70 ගණන් වල තියෙන එකක් ඒක සඳහන් වෙනවා. එතින්දි කියනවා රජ කෙනෙක් ඇසුරු කරනකොට ඒ රටේ ප්‍රධාන නිලධාරියෙක් හදිසියෙම අස්කරොත් යන්නේ නාමදුර සැක කරනවා. මේ හාමුදුරුව තමයි ගිහිල්ලා. එතකොට මේ හාමුදුරුත් එක තරහයි නම් නිලධාරියා පැහැදිලිව දන්නවා රජුරන්ට මේ හාමුදුරුව කෙලින්ම සම්බන්ධයෙන් ටිප් කරනවා කියලා. කියලා ඉතිකල. ඒ වගේම හොරෙක් ඇල්ලුවොත් ඒ හොරා අනිවාර්යයෙන්ම නිතර මාලිකාවට යන්නේ රජුරෝ මේ සංඝයාව සැක කරනවා කියලා. ඒ වගේ මේ ඒ වගේ තියෙන හරි ආධිනව වගේ අපෙන්නලා තියෙනවා. මම හිතන්නේ ඒක හරි ප්‍රායෝගිකයි කියලා. හා. ඒ නිසා කොටිම්ම කියනවනම් මේ රජකමයි මහානකමයි දෙක දෙකක්. කරනවා නම් මහානකම කරනවා රජකම් කරන්න එපා. රජකම් කරනවා මහානකම් කරන්න බෑ. නැත්තම් ওই පොලිටිකල් බෑ. ඒකයි දැන් කාලේ ඔබ කතා කරන්නේ නැතුව අපි යන් ඊගා ප්‍රශ්නෙට. කාලයක් භාවනා කරන විට ඒ සමතාවයක් දුබායි මන් දන්නේ. සමතාවයක් කියන්නේ. සමතාවයක් බලපත් වෙනවා නේද? ලෞකික ජීවිතයේ ඊටමත් හොඳයි සම්මත කතා කරලා තියෙන සාමාන්‍ය අය කියලා. සම්මත දේවලදී පවා ඒවා බින්දින. ආයි කරන් කරන තද ඇලුමින් දොරොත්. ලෝකී ජීවිතය ඉතාම දෙයයි සම්මත දේවලදී පවා ඒවා බින්දින ගමන්ම ලෝකෝත්තර පැත්තට සමහරවිට තව කෙනෙකුට ගැටගෙන යන විශ්ේ ගසාගෙන යනවා ඇඟෙනවා. උදාහරණයක් ගන්නක පිළිදෙඩසේ මුලදී සිදුවද භාවනා කරගෙන යන විට ගඟක සුද්ධියකට හසු වී ඒ දෙසටම ගසාගෙන යනසේ නිදායාසයෙන් සිදුවන බව හැඟෙනවා. මෙම අවස්ථාවේදී වීති ප්‍රාතිත්‍යයේ කෙසේද? ආයතරා කරගෙන ලෞකික ජීවිතයේ තද ඇල්මකින් තුරව දෙපින්නේ වත්තක් කියනවා. ඒ කියන්නේ විශ්ව පෙන්වන්න හදන චිත්‍රය පැහැදිලි නෑ. මොකද්ද මේ කියන චිත්‍රය? ඒ කියන්නේ සංසිද්ධියේ විස්තර නෑ. ඉතින් ඒ වගේ ඒකදී ඇතරම මේ විවිධ මේ සભ્યත්වයට හැදිච්චාම මේ මොකටද එම් කරන්න කියලා කියන්න බෑ. ඒ නිසා මේ කියන සිද්ධිය මොකද්ද කියලා කියන්නේ කෙටින් කෙලියෙන් කෙටින්ම සිද්ධිය සඳහන් නොකර මේ විදිහට මල්ලෙන් ගහන්න ගියාම මේ කියන සිද්ධිය මට තේරෙන්නේ නැහැ. මොකද්ද කියන කියලා. නෑ ඒක පෞද්ගලිකත්වයට සම්බන්ධ නම් බලපෑම් කරන්න ඕනකමකුත් නෑ. මොකද්ද මේ කියන්නේ කියන එක. මේ ලෞකික මේකේ අවසාන කොටස ගත්තොත් එහෙම ලෞකික ජීවිතේ ඉන්න ගම මොකක්ද දෙන්නේ? නෑ ඇත්තටම කියනවා නම් අපිට මේ ඔය මේ සත්‍ය විසුද්ධි ක්‍රමේදී හෝ බුදුජානන්සේ පෙන්වන මේ අනුපූර්ව වැඩපිළිවෙලදී තියෙන්නේ අපි ඒක මේ ළඟදී මට මතකයි අම්ම හිතන කැන්ඩල් බාක් වලදී කොහොමද අපි කතා කරනකොට කොහොමද සිද්ධ වුණා කියන්නේ ලෝකයා ආගමික සහ ධාර්මික සහ අධාර්මික කියලා මිනිස්සු જાති කොටස් දෙකක් ඉන්නවනේ අධාර්මික මිනිස්සු අධාර්මික මිනිස්සු කියලා අපි ඒකට මේ මිනිස්සු තෝරන්නේ හොඳ නරක දෙකෙන් හොඳ නරක දැනගෙන හොඳ වෙන මිනිසයා මොන හරි ආගමකට බැඳෙනවා. නරක මිනිස්සයා ඉතින් ඒක ආගමක් නැහැ නැත්නම් ආගම ගැන හොයන්නේ නැහැ. හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගත්ත පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මොකක් හරි ආගමකට බැඳෙනවා. දැන් ඒතර බෞද්ධයත් කියන්නේ දැනට ක්‍රියාකාරී බෞද්ධයෙක් ගත්තාම එයා හොඳ දන්නවා. හොඳ නරකදී හොඳ තේරුම් ගන්න දන්නවා. දැන් අපි මේ භාවනා වැඩමුළුවේ කරන්නේ මොකද්ද? හොඳින් හොඳට වඩා හොඳක් පෙන්නලා වඩා හොඳ නාමයේ හොඳ අතාරින්න ගන්න. හොඳ නරක දෙකෙන් හොඳේ නාමයෙන් නරක අතාරිනවයි කියන එක මම හිතනවා කවුරුත් අද්දකම උස්සලා පිළිගන්නේ. භාවනාවදී අපි කරන්න හදන විපස්සනාවේදී ඊට වඩා හොඳක් පෙන්නලා මේ වඩා හොඳේ නාමයෙන් මේ හොඳ අතාරින්න පුළුවන්ද කියලා. ඉතින් ඒක තමයි අමාරු දේ. මොකද අපි හොඳ අල්ලගෙන තියෙන්නේ නරක ප්‍රතික්ෂේප කරලා කරගන්න බැරි ලොකු ජයග්‍රහණයක් විදියට. නමුත් බුදුජානකේ උපහාසාත්මකව පෙන්ලා දීලා තිනවා මේ ලෝකේ වඩා හොඳ කියලා එකක් කියන තියෙනවා. ඒකේ නාමයෙන් ඔබට බැරිද හොඳ අතාරින්න. එහෙමනම් ඔබ හොඳට බැඳිලා. අන්නේ විදිහට බලනකොට අපි දවසින් දවස වෙන්නේ ගොරෝසු දේ සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කිරීම. ඉnde end සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කරනවා. දැන් මේ කියන කෙනා ඉස්සෙල්ලා ලෞකික ජීවිතේ තාත හද බැඳීමකින් කටයුතු කරා. කටයුතු කරාට පස්සේ එක ස්ටේජ් එකක් එනවා ලෞකික ජීවිතේෙම ඉන්න පුළුවන්. ඒ දේවල්ම කරන්න පුළුවන්. අච්චර අල්ල බදා ගන්න තු. ඒක ලොකු ජයග්‍රහණයක්. දෙක් කියන්නේ මේ. නිකම්ම ඇදිලා යනවා භාවනා කරලා ඒ කියන්නේ පැහැදිලිවම අර ජීවිතය ගත කරනවා යම් යම් කොටස් ප්‍රතිස්ථාපන වෙලා හොඳ පැති ටිකක් ඇවිල්ලා වෙනදට වැඩිය පන්සල් යනවා බණ අහනවා ධර්ම සාකච්ඡා කරන එක හොඳයි. ඉතින් මෙතන නතර වෙන්න බැරිද කියලා ඔය අහන්නේ. නෑ නෑ ඔය ඔය හිතේ තියෙන චපල ගතියක් පෙන්වන්න දැන. ඈ? ඔව් ඒක කියන්නේ මෙහෙමයි. ඥානানন্দ සෝංශ කියනවා උස ගොඩනැගිලි ගහන්න ගියාම ඒකට semi permanent structures ගහන්න ඕනේ shuttering ගහන්න ඕනේ. ලැටරින් ගහන්න තු උඩ උඩ නගින්න බෑනේ. නමුත් මේ පලංචි කියලා නේකට කියන්නේ මේ පලංචේ පදිංචි වෙන්න බැරිද කියලායි ඔය අහන්නේ. <laughs> <laughs> දැන් භාවනාවේ දැන් මේකෙන් උඩ සිදුනා ඉතින් අමාරු සිදුනා භාවනා කරගෙන යන විදිය. ධර්මක සුඛීට අසු තේජසෙටම ගසාගෙන යනසේ නිරායාසයෙන් සිදුවන බව ඇඟෙනවා. ධම්මල මෙම අවස්ථාවේදී නිත්‍ය ප්‍රයත්නයෙන් දැක් කෙසේද? ඒක කියන්නේ ලෞකික නිත්‍ය තදැරීමකින් තොරව විඳීමට නිත්‍යද? ඇත්තට සාධාරණයි හොඳ හොඳ ප්‍රායෝගික ප්‍රැග්මැටික් පොයින්ට් එකක් මේ මතු කරන්න හදන්නේ. ඒක කෙනෙක් යනකොට මේ වගේ අවස්ථාවල් එකක් නෙමෙයි කීපයක් මාර්ගෙන් තමයි හොඳ වඩා හොඳ ප්‍රතිස්ථාපනය වෙන්නේ. ඉතින් මෙතෙන්දි කරන්න හදන්නේ ඇලීමෙන් බැඳුව හිටපු ජීවිතේ තාම ඇලීමකින් තොරව ගත කරනවා. හැබැයි මේක හරි ජොලි. ඉස්සර හිටියට ඇලීමට වැඩිද හරි පහසුයි. දැන් බලන්න හදන්නේ මේක නිත්‍ය සංඥාව ඇති කරන්න හදනවා. මේකේ නිත්‍ය සංඥාව ඇති කරන්න හදනවා. දරුවත් යනස කියන්නේ අර ඉස්සර එක අතෑරියා වගේ මේකත් හැලෙයි. හැලෙන්නේ ඔయితත් වැඩිය හොඳ එකක් දීලා. ඊටත් වැඩිය හොඳ එකක් දීලා කියන්නේ මේ වරින් වර ගේ ජීවිතය ගත කරනවා ස්විට්ටිට් වලට යනවා. අර මේ යනවා අර ඇති වෙච්ච බන්ධන නැති ගතිය වඩා හොඳින් ක්‍රියාත්මක කර කර බලනවා. ඉතින් එතකොට එතකොට කියන්න පුළුවන් නම් ගීව ඉඳගෙන භාවනා මධ්‍යස්ථානයේ ඉන්නේ කොහොඳ නැද්ද කියලා අහන්න පුළුවන්. ඒකන අහන ප්‍රශ්නේ ඒක ඊගාවට. ඊගාට ගියාට පස්සේ හිතනවා ඊට වැඩි නරකද ගිහිවත් නෙමෙයි පැවිදිලත් නෙමෙයි අනගාരികව ඉඳගෙන දුඹුරු වගේ යනකර හිටියා මේ කතාවෙන් කියවෙන්නේ ආ ධර්ම මාර්ගයට වැටිලා තියෙන්නේ අරගෙන යනවා නමුත් තාම අනිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව වශයෙන් ගන්න තියෙන කොන්දපණ නැතිකම නිසා මේ නිත්‍ය සංඥාවට මුක්කු ගහිල්ලයි කරන්නේ ඔය ඒකනේ ඒක අන්තිමට මේකෙදි අපිට මේ වගේ නිදර්ශනයක් ගන්න පුළුවන්. ඒක සමහරලාට මගේ විග්‍රහය මේ සමාජ විරෝධී වගේ කියලා කියන්න පුළුවන්. අපි යම් කිසි මිනිහෙක් හොඳටම කුඩු ගහලා සල්ලිත්‍යවර කරලා මොලෙත් නාස්ති කරගෙන එයාට තේරෙනවා ඒ අබ්බැහියෙන් ගැලවෙන්නත් බෑ. يعني මේ මතයට යනවා දන්නන හානි වෙන බවක් දන්නවා ආර්ථික දේශපාලන හානියක් සිදු වෙනවා මානසික හානියක් සිදු වෙනවා. නමුත් ඒ පුද්ගලයා ගිහිල්ලා දක්ෂ ගුරුවරයෙක් ගාට ගියයි කියලා හිතමු. එයා ගිහිල්ලා පහපොච්චාරණයක් කරනවා මට කරන්න දෙයක් නැහැ. සල්ලිත් නැවනට මං අම්මගේ මාළිව කුල්ල හදේ කුඩු ගහනවා. මට හැබැයි දන්නවා ස්වාමීන් මේකෙන් මං හානි වෙනවයි කියලා. සල්ලි නැහැ මම මොකද කරන්නේ? ඊට පස්සේ අර කවුන්සලින් කරුවයි කියමු හොඳට කවුන්සලින් කරුවට පස්සේ ඒ ගුරුවරයා දක්ෂයා කරන්නේ උකට ඕල්ටර්නටිව් එකක් දාන්න. ඔටියෝ දාන කියන්නේ බීපන් කියනවා. කුඩු ගහන්න එපා මත්පැණින් පුළුවන් ද නැතර කරන්න කියලා. ඉතින් අර මනුස්සයා දන්නාට කුඩු වලට පුරුදු වෙච්ච මනුස්සයා මත්පැණට යනවා කියන කෙනේ තෑහෙන අතහැරීම. නමුත් ඒ කුඩු නතර කරන්න කියවට කරන්න බෑ. ඒ වෙනුවට එච්චරම නරක නැති පොඩි දෙයකින් ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා. ඊට පස්සේ ස්මෝකින් වලින් බැරිද කියලා අහනවා. තුම්බීමේ මත්පැන් නතර කරන්න. කොහොමම කළා බුලත් පිටින් තුම්බීම අයින් කරන. කර කර කර කර යනකොට ඒ මනුස්සයාගේ ජීවිතයේ පැත්තෙන් සංසාර දිහා හැතෙල බලනකොට අර අමාරු කැත වැඩේ ඉඳලා ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි එන්නේ. නමුත් අර ගුරුවරයාට චෝදනාවක් වෙනවා බීම අනුමත කරයි කියලා. දුම් බීම අනුමත කරයි කියලා. බුත්ලබ්ලත්තර කෑම අනුමත කරයි කියලා. මුත් මේ ගුරුවරයා දන්නවා ඒ බීම අනුමත කරේ මත්කුඩු වයින් කිරීමේ අදහසින්. සිගරට් එක අනුමත කරුවේ බීම අමත කරන අතරින්. බුලත් විට අනුමත කරුවේ සිගරට් අතරින් අතරින් නම් මම කියන්නේ මේ ගුරුවරයා සෑහෙන දුරට මේකේ තියෙන බරපතලකම දැනගෙන කරගෙන යන වැඩක්. ඉතින් මේක දෙන්නට ඔය සෙල්ලම කරන්න සමාජය දෙන්නේ නැහැ. ඒක නිසා ඉදිරිපත් කළ තියෙන හැටි හරි. නමුත් අපිට මේ එක සිද්ධියක එක පුද්ගලකෙම එක තේරුම් ගන්න අමාරුයි අපිට තේරුම් ගන්න ඕනේ ඉදන් නිසා ඉදන් පජහත කියලා සරුවත්යන්සේ දේශනා කළා තියෙනවා මේ නිසා මේකට හැරපන් ඒ කියන්නේ නිසා හත හැරීම ඒ කෙරෙන යනකොට අපිට ගෝ කැතපුරුද්දක් වෙනකොට ටිකක් කැතපුරුද්දක් අනුමත කරන්න වෙනවා. ඒක ඊගාට ඊටතදී සියුම් කැතපුරුද්දකින් අයින් කරන්න වෙනවා. නමුත් අපේ තියෙන මේ අතිපණ්ඩිතයන් ඕනලා තියෙන 100ට 100ක් එකවර නතර කරන්න. එතකොට වෙන්නේ මනුස්සයා මානසිකව වැටෙනවා, සයිකොලොජිකලි සම්පූර්ණ කඩාගෙන යනවා කරන්න බෑ. මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අයින් කරන වැඩපිළිවෙල සරුවචන් වහන්සේට ඒක හොඳට තේරෙන නිසා උන්වහන්සේ අත තිබ්බොත් 100ට 100ක් හරියනවා. ඉතින් දන්නවා කල යුත්ත. නමුත් දැන් මට මම මගේ දරුවෙක් නැත්නම් මගේ ශිෂ්‍යයෙක් හදන්න ගියොත් එහෙම අර සෙනෙහස වැඩි කමකට මට එක සැරේම හදන්න එහෙම කරන්න බෑ. ඒක මේ මනුස්සයාට මේ මොන මොනවාරි කර්ම ශක්තිය නිසා වෙච්ච දේක ටිකෙන් ටිකෙන් ටිකෙන් අයින් කරනවා කියන එක හතරනක මල අරිනවා වගේ මේ බැඳීම් සහිත ගෘහ ජීවිත වැඩි හොඳයි බැඳීම් අඩුයි. බැඳීම් මඩුකුරු ජීවිතේ තින්න ගාම වරින් වර රිට්‍රීට් කරනවා. ඔයගේ ටික ටික ටික ටික කරගෙන යනකොට අබ්බමල් පියලකින් හරි එන්න එන්න එන්න එන්න අර සහැල්ලු භාවය වැටහෙනවා නම් ඒකෙදී ගුරුවරයා ඒ ගෝලයාටත් වැඩි අනුකම්පාවෙන් හොඳ බැල්මකින් ඉන්න ඕනේ ගාඩ් කරන්න වෙනවා. ඊතර මිනිසුන්ගේම ගාඩ් කරන්න වෙනවා. මෙයා හැදෙන වෙලාවේ බොහොම ලොකු පරිවර්තනයක් මේ සිද්ධ වෙන්නේ. යාටත් කරගන්න බැරි පරිවර්තනයක්. ඉතින් එතෙන්දී ගුරුවරයා හැඟුම් මේකට කියන්නේ මේ ඉක්මනට කලබල වෙන කෙනෙක් නම් ඔයගේ කේස් කරන්න බෑ. මේ සංවිධානාත්මක අපරාධ සිද්ධ වෙනවා සංවිධානාත්මක ධනුෂය මනුෂ්‍යර කරදර කර ගන්නවා. එදාට වඩා. නමුත් ඒ වුණාට මූල ධර්ම නම් එකයි. අපි තේරුම් අරගන්නවා අපි කවුරුත් එක්ක වැඩ කරන්නේ. මොකද්ද ප්‍රශ්නේ කියලා තේරුම් අරගත්තොත් ඒක ටිකෙන් ටිකෙන් හදනවා මිස එකවර කඩලා දානවා කියලා කියන කතාවකට උත්තරෙත් නෙවෙයි. හරියන්නේ නැහැ. නමුත් මේ ටිකෙන් ටිකෙන් හදන ක්‍රමයේ සරුවත්යන් සපුණා මොකද උන්වහන්සේ බලන්නේ ප්‍රශ්نين ඈතට වෙලා ඉඳලා. ප්‍රශ්නත් එක්ක අඳුනගන්නේ මගේ දරුවා මගේ පුතා කියලා නෙමෙයි. හිතියට වැඩි ටිකක් හොඳ තැනකට යන්න. ඒතකොට ඉවසීමක් ඕනේ දෙපැත්තටම. වැඩිම ඉවසීම ඕන කරන දෙන්නේ මේ ප්‍රේක්ෂකයන්ගේ. වටපිටින් ඉන්න කට්ටිය තමයි ඉවසන්න බැරුව දඟලන්නේ මේ වැඩේදී ඇඟිලි ගහන්න හදනවා. ඉතින් ඒ නිසා සමාජයත් එක්ක ලොකු සංවේදී භාවයකින් වැඩ කරන්න ඕනේ විශේෂයෙන්ම අර අමාරුයි වැඩිච්ච මිනිස්සු ගොඩේ ඉන්න මොකද හැම කෙනාම කැමති පව්කාරයට ගල් ගන්න. පව්කාරයට ගල් ගන්නවා කියන එක බොහොම ලේසි වැඩක්. නමුත් ඒක ගොඩ ගන්නවා කියන එක ඒක මේ කියන්නේ මේ වෙලාවේදී අර මිනිස්සුන්ගෙන චෝදනාවක් ගන්නෙත් නැතුව මේ මිනිස්සුත් ගොඩ වෙලා ධර්මිකුත් මතු කරලා තමන්ගේ ගුරුකමත් මතු කරගෙන ඉස්සරහට යනවයි කියලා කියන්නේ ඒක ආශ්චර්ය ධර්ම. ඒව ලේසි නෑ. ඒ අර ගොල්ගොතා මම ගොල්ගොතා කියලා තමයි ඔක් කියන්නේ මොකද මම හිතට වෙන මේ කෙනෙකුට සම්බන්ධ වෙලා තියෙන Hindu කතෝලික සාන්තුරේගේ කතාවක්. ඒ ගමක් ගොල්ගොතා යනවලු තැන් තැන් වලට එක තැන කිනේ නැතුව. ඇයක මීසමට ගියාට පස්සේ මේ මීසමේ ඉන්න වෛශ්‍යවරු ගෑණිව අල්ලගෙන ඒ මිනිස්සු ගල් ගහලා මරන්නට ලැහැතිලු. කණුවක බැඳලා දැන් ඉතින් අර මිනිස්සයා මොරහඳ දෙනවලු. උඹලම තමයි මයිත් එක්ක ඉන්නේ බුදියන්න දවල්ට දවල්ට එනවා සුද්ධවන්ත වෙන්න මට ගල් ගහන්න අර කමී කියලා මරණකම් කෑ ගහනවා. එතකොට එයා ගොල්ගොතා කාමරේ ඉන්න බව කවුරක්වත් දන්නේ නැතිව. අර මනුස්සයා කෑ ගන්න සද්දෙට ගොල්ගොතා එළියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අර සුද්ධවන්තය කතා කරලා තියෙනවා මේ ගෑණි නිසා කිසිම දරුවෙකුට මේ සදාචාරයක් නැහැ. මේ ගෑණි අපි ගල් ගහලා මරන්න හදන්නේ. මේක බයිබලයේ නීතිය කියන්නේ. ඊට පස්සේ අරයා කතා කරලා කිව්වලු හරියට ඒක තමයි කරන්න තියෙන්නේ. ගල් ගහලා මරන්න. බයිබලයේ තියෙනවා. හැබැයි පළවෙනි සුද්ධවන්තය ගහපන් ගල කිව්වා. ඔක්කොගෙම ගල්බිම වැටෙනවා. එකම සුද්ධවන්තය ගොල්ගොතා විතරයි. ඔය ගල් ගහන්න හදන සදාචාරය අතට ගන්න කඩුව අතට ගන්න හුඟ දෙනෙක්ගේ පිටේ වනේ තියෙන නිසායි ඔය සදාචාරය බම්ම අතට ගන්න. බුදුරජාණන් වහන්සේ වගේ තමන් පිළිබඳව සැක නැතිගෙන එයා දන්නවා මේක ක්‍රමයෙන් හදන්නේ. ඉතින් ඊට පස්සේ අර අර අම්මන්ඩිට නිදහස ලැබිලා තියෙනවා. එයා කියලා තියෙනවා ඇත්තටම අනුන් පිරිසුදු කරන්න ඉස්සෙල්ලා තමන් පිරිසුදු කියලා බලන්න. නැත්නම් එහෙ එහෙම නැති කෙනෙකුට මොන අධිකාරී ශක්තියක්ද තියෙන්නේ අර තමන් පිරිසුදු වෙන තව කෙනෙක් පිරිසුදු කරන්නේ. ඒ වගේ අර මේ සදාචාරය කියන්නේ මේ ඒකට ඉංග්‍රීසියෙන් වචන කියන්නේ මේ සදාචාරයට අපි කියන්නේ සදාචාරාත්මක වගකීම කියනකොට අපි කියන්නේ මේ virtually responsible කියලා. මේ ඒ responsibility එක වගකීමෙන් අතට ගන්නෙම හිතේ කැතකුණු තියෙන මිනිහා. අනිගොල්ල හරි අනුකම්පාවෙන් බලන වැඩිච මනස ගොඩෙන්න හදනවා උදව් කරන්න බලන්න. නමුත් අර මූලධර්ම මූලධර්ම සංශෝධනවාදීන් කියලා කියනවා. ඒ ඇත්ත හැම වෙලාවෙම මේ සමාජය පර්ෆෙක්ට් කරන්න හදනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කවදාකවත් මේකේ බරපතලකම දන්නේ නැහැ, කෙලෙසවල බරපතලකම දන්නේ නැහැ, මේ මිනිස්සු අහුවෙලා ඉන්න තත්ත්වය දන්නේ නැහැ. Taman යෝජනා කරන 100 100ක් මෙයාව මරන්න ඕනේ, එහෙම නැත්නම් සුද්ධ කරන්න ඕනේ කියලා. වැඩේ වෙන තාලේ නෙවෙයි. හැම වෙලාවෙම මේ පඬිස්සවාංශේ පරිවර්තන කර පොතේ ඒසාංශ කියලා තියෙනවා. අපි සංඝ සමාජයේ ඉන්නවා නම් මේ සංඝ සමාජය යම් කෙනෙක් වැරද්දක් කරනවා නම් තමන්ගේ පවුලේ සහෝදරයෙක් වැරද්දක් කරන විදිහට බලන්න මරන්නේ. අපි අපි හරි ගසලා ගොඩ ගන්නයි තියෙන්නේ. ඒ මනුස්සයට දඬුවම් කරලා නෙවෙයි අත් එක්ක අහලා ඇයි මේකට බෙරුනේ කොහොමද කියලා බලලා පව් හැලියකුණු නෑබිලින් වහගෙන යන ගමනක් ගියොත් yaadena වැඩි. මෙයා අයින් කරන්න ඕනේ. එහෙම තමයි මරන්න ඕනේ කියලා කියන්නේම මේ මේ කෙලෙස් වල තියෙන බරපතලකම දන්නේ නැතුව. ඒ නිසා මේ අවිදිහට තද බල කාම මේ ආසාවෙන් ගිහි ජීවිතය ගත කරන කෙනා ආශාව නැති වුණත් ඕක කරන්න පුළුවන්. ඒ නිසා මම යුතුයකම කරනවා. කළ යුත්ත කරනවා කියලා ගන්න එක සෑහෙන දියුණුවක්. හැබැයි එතන නතර වෙන්න කූපන් දෙන්න නම් බෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ ඕකත් වෙනස් වෙනවා. මොකෙන් ඊගාට ඊගා මට්ටමට යනවා. විතරම ඇවිදින විට වාඩි වෙන විට රූපයක් ගෙන යනවා රූපයක් හින්ද හින්දනවා රූපයක් නැගිටිනවා. එහෙම සිතින් කරන්නේ. හැමදේම අනිත්‍ය බව ඇතිවීමක් නැතිවීමක් පමණක් බව මෙලෙස සිතට දැනීම සංඥා ලෙස මේ කාලයේ හුදු ඔය සංඥා වශයෙන් දැමීම කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ගිරිමානන්ද සූත්‍රයේ සරුවචනාංශේ නිතරම මතක් කරලා තියෙනවා අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා විදිහට අපි අපි ළඟ දැනට තියෙන අර ඉස්සලා ප්‍රශ්න කිව්වා වගේ නිතරම යම් කිසි දැනට ආවට පස්සේ ඒක තහවුරු කරගන්න හදනවා නැත්නම් නිත්‍ය සංඥාව ගොඩනගා ගන්න හදනවා මේකත් මේ යන නාඩගමේ එක ජවනිකාවක් කියලා අපිට හිතෙන්නේ නැහැ. නගින හීනයක් කියලා හිතෙන්නේ නැහැ. අපි හිතන මේ හීන ස්ථිරයි කියලා. නමුත් මේ ඒකට යන්න බැරි නම් කෙලිම හිත සකස් කරන්න පුළුවන් අනිච්ච සංඥාව. වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මම මේ පොඩි බබෙක් ඇවිද්දවනවා පොඩි බබෙක් ඉඳවනවා වගේ Taman දිහාම Taman බලන්නේ අනුන් බලනවා. ඒකල වල හිතනවා මේ හැම හැම ඉරියව්වත් වෙනස් වෙනවා. ඒ වගේම බුද්ධිලගේ රුචි අරුචිකමුත් වෙනස් වෙනවා. කාලානුරූප රූපෙත් වෙනස් වෙනවා කියලා මේ අනිත්‍ය සංඥාව දීලා තියාගෙන ඉන්න එක ඒක හොඳ නමුත් ඒක ඔය කියන තරම් වේගෙන් හිත පිළිගන්නේ අර නැත නැවත නැවතත් කියනකොට කියනකොට කියනකොට හිත ඒකට හැඩ ගැහෙන ගතියක් එනවා. ඒත් ඒක සිද්ධ වෙන්නේ සංඥා මට්ටමින් සාමාන්‍යයෙන් කියනවා සංඥා චිත්ත දිට්ඨි කියලා තමයි මේ දෙයක් ඝන බහල වෙන්නේ. ඉස්ලාම හිතට වැටෙන සංඥාව ඒ සංඥාව නැවත නැවත ආශේවනය කිරීමෙන් ඒක චිත්ත මට්ටමට යනවා. ඒ චිත්ත මට්ටමේ තහවුරුවෙන් තමයි දිට්ඨි මට්ටමට යන්නේ. සංඥා මට්ටම චිත්ත මට්ටම බුදුහාමුදුර කෙනෙකුට උනත් ගුරුවරයෙකුටත් වෙනස් කරන්න පුළුවන්. දිට්ඨි මට්ටමට ගියාට පස්සේ කාටවත් වෙනස් කරන්න බෑ කියන්නේ. එතකොට ඒක සීල් කරලා මුද්‍රේ ගහලා සීල් ගහලා ඉවරයි. ඒ නිසා සංඥා මට්ටම හරි වලටයි. ඒ පැත්තට මෙහෙට හරවන්න පුළුවන්. චිත්ත කියලා කියන්නේ ඊට වඩා ටිකක් දැඩි මතධාරී. දිට්ඨි මට්ටමට ගියට පස්සේ ඒක ගල්වනයිස් වෙලා ඉවරයි. අල්ලන්න බෑ. සංඥා මට්ටමින් තමයි සරුවචනංශෝ දස සංඥා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක තමයි ඒකෙන් කරන්න හදන්නේ ඊට පස්සේ වාක්‍යයෙන් කියනවා මේකෙන් දෙන්න හදන්නේ අනිච්ච සංඥාව කියලා. අනිච්ච සංඥාව දෙන එක හොඳයි. ඒක මේ සම්මත සාදු සම්මත ක්‍රමයක්. ඔව්. සරණාන්සේ මේ දේශනාවේදී උපවාසී කිව්වා සක්මන් කිරීමේදී එක කෙලවරකට ගොස් හැරෙන විට වටපිට බැදී හිටිනවා. මට රැකගන්න පරිදි මරු ඇල්ලිලි අල්ලන්නේ. නමුත් මා ඒකී හැරෙන විට කකුල දෙසම බලාගෙන මම දකුණ සීසනවා. මේ වැරදිද? කෙලවරට ගිය විට අවශ්‍ය බැලීමද කළ යුතු වන්නේ. හොඳයි කවුරු ඊයේ බණ ආපු කෙනෙක් උත්තරයක් දෙන්න බලන්න. ඒක තමයි. නෑ මෙතන කියන්නේ නිදර්ශනය ගත්ත වෙන දෙයකට දැන් උපමා උපමේ ගැළපීමක් නැතුව මේකේ මේ මේ වාසියට හරවල තියෙන නිසා බණ අහපු කෙනෙක් මේ ප්‍රකාශය පිරිසුදු කරලා දෙන්නේ එතකොට අපිට ලේසි මේ මොකද්ද මොක මොකටද අපි නිදර්ශනේ ගත්තේ? ඒක ඒක නෙමෙයි ප්‍රශ්නයක් නගන්නේ. නෑ නෑ ඒ කකුල දිහා බැලිලා උතන කකුල දිහා බලලා කියලා නෑ කියවන්න කියන්න බෑනේ කොහොමද පැරණි විදත් කකුල දෙකක් බලාගෙන මම ධර්ම සීකරනවා නෑ නෑ ඒ කරනවනේ බනට කියපු කතාව නේ ප්‍රශ්න කියවන්නකෝ ආයෙසර ඔව් කියවන්න ඊයේ දේශනේදී වහන්සේ කිව්වා සක්මන් කිරීමේදී එක එක කෙලවරකට පොස් හැරෙන විට මට පිට බැදී ඉබ්බා හැබැයි යකිනම් මට වැටුණු පරිස්සලා ඒ ඒක තමයි ඊට පස්සේ කැලලත් එක ඒ සම්බන්ධ නේ ඒක එක පරිච්ඡේදයක් මායේදී හැරෙන විට කකුල දෙසම බලාගෙන මම දකුණ සීකරනවා මෙහෙම හැරෙනවා ඔය ඒ කියන්නේ පළවෙනි එක සුද්ධ කරලා දෙන්න ඕනේ. පළවෙනි එක මම මතක් කරේ මේ ඉඳුරන් අතර අපි එහාට මෙහාට පනිනකොට දකින්නෙක් අහන්නෙක් බාටපත් වෙන හැටි අහන්නෙක් විඳින්නෙක් බාටපත් වෙනකොට ඒවයි කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. අපි කොච්චර සෙක්‍රටරිලා තියන කටයුතු කෙරුවත් අපිට අත්‍යවශ්‍ය වැඩ ගොඩක් තිබුණත් සීමිත කාලයක් තිබුණත් හොඳටම පැහැදිලිවම කියකි අපිට මේ මම බලන්නෙක් වෙ ඉඳලා මේ මම අහන්නෙක් පාටපත් වෙන එකේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ කලින් කියන්නත් බෑ ඒක තන්නේ ක්‍රම පොට්ට chance එකක් දුවන්නේ. ඒක නිසා අපිට කිසිම ආත්මයක් නැහැ. අපි ඔය ගාහක වෙලාට ඒකදී මේ සීමිත පිරිසක් නිසා මට කියයි අම්මල තාත්තලා කියනවා දරුවන්ට හැදියල්ලයි කියලා. අම්මල තාත්තලා හැදෙන්නේ නැති බව හොඳට තේිනවා ඕක දිහා බලන්න. අම්මල තාත්තලාගේ toy ඕක නැහැ. ගුරුවරු කියනවා ශිෂ්‍යයන් හැදියලයි කියලා. හැදෙනවා නම් මම මේ දැන් බලනවා දැන් අහනවා කියලා තියෙන්න බෑ මොකක් හරි. කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගතිය. මේක අපේ අපේ මේ පැකේජ් එකේ නෑ. මේ මැෂින් එක අපි ගන්නකොට අපිට හම්බ වෙන හෑන්ඩ්බුක් එකේ හෑන්ඩ්බුක් එකේ පැකේජ් එක නෑ. හැබැයි අපි එක බැරුව තියේදී අපි දරුවෝ හදන්න හදනවා, ශිෂ්‍යයෝ හදන්න හදනවා. මම මේ අර ඔය වගේ පටලවා ගන්න දන්නේ මම මේ අනිත් පැත්තට කිව්වයි කියලා. මොන දේ පටලවා ගත්තත් මම කියන්න හදන්නේ අපිට තව කෙනෙකුගේ වග කියන්නේ ඉස්සලා Taman දිහා හැරිලා බැලුවොත් කොයි වෙලාවද අපි අහන්නේ කොයිලාද දකින්නේ කොයිලාද කරන්නේ කියලා අපිට මේකේ කිසිම න්‍යායපත්‍යක් නැහැ. ඒක පෙන්නණ්ඩයි මං කිව්වේ සක්මන් කරගෙන යනකොට මැද හරියේදී හොඳට වම දකුණ අල්ලන්න පුළුවන් ගතිය තියෙනවා ආනාපානිය අහුවෙන්නේ නැති කෙනෙක්ට. මොකද කෙලවරට ගිහිලා අර හැල්ම සක්මනේ සක්මනේ බලන්න පුළුවන්. ඒ කියන්නේ වම දකුණ අල්ලගෙන යන්න පුළුවන්. ගිහිල්ලා එහාට ගියාම අර ට්‍රෙන්ඩ් එක කැඩෙනවනේ. කැඩිච්ච ගමන් හැඟුම් උදාරින. රූප පේන්න පටන් ගන්නවා. සද්ද වෙන. ඉතින් මේක දැකලා තින්නේ මම රූප බලන්න කිව්වා. මේක නිසා ආස් කියන්නා කෙතේ කිව්වත් අහන්න අහන්නේ අහන්න ඕන දේ තමයි. එච්චරයි. ඒ නිසා බණ කියනවායි බණ අහනවායි කියන එකේ ඒක ඕගනික් කනෙක්ෂන් එකක් තියෙනවා කලාතුරකින් කෙනෙකුට සිද්ධ වෙනවා හුඟ දෙනෙකුට වෙන්නේ Tamanට ඕන දේ ඇහෙනවා. ඇහිලිවලා ඒක තමයි අර හාමුදුරු මෙහෙම කිව්වා දැක්කා කියලා හැබැයි මේක යටින් නම් වරහන් ඇතුලේ දාලා තිනවා මට ඇහිච්ච හැටි කියලා. මේ එක්කෙනෙක් නෙවෙයි පතුරු ගහන්න හදන මං කියන්නේ අපේ හැටි. අපිට අපිට කිට්ටුවේ යන දේ ඇහිච්ච ගමන් ඒක විතරයි අපිට ඇහෙන්නේ. අනිත් ඒවා ඇහෙන්නේ නැහැ. නමුත් ඒකෙදී හැඟුම් උදාහරණ වෙලාවේදී යම් කිසි කෙනෙක් ඒක කඩන්න හදනවා නැත්නම් ඒක පාන්නේට යට කරන්න හදනවා නම් මම දීපු නිදර්ශනේ තමයි ඒ රූපයකට හිත ගියා නම් ඉස්සෙල්ලාම අපිට පේනවා සුදක්. කෙනෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි එනවා යනවා දන්න සුද පේනවා. ඊට පස්සේ මේ පයේ හිත පැවැත්ම කෙරේ වෙහෙස නිසා රූප බැලීමේ ආශාවක් පහළුනේ නැත්තම් අපේ හිත දෙපයේ තිබුණ අත්දැකීම රූප බැලීමට යන්නේ නැහැ. අර සුදක් ඇවිල්ලා අපිට මේ අභියෝගයක් දීපු ගම මම මේ සක්මන නතර කරලා අචේතනිකව නමුත් මම මානසිකාරය යදවන්න ඕනේ ඊගාව රූපේ දකින්න. දෙවෙනි සැරේදී මම බලන්නේ මම රූපේ දිහා බලන්නේ බලන්නෙක් විදියට. පළවෙනි සැරේ මට රූපේ පේන්නේ සක්මන් කරන්නෙක් විදියට. දෙවෙනි සැරේදී බලන්නෙක් විදියට යනකොට ඒ රූපය මගේ සංඥාවෙන් පෙරිලා යන්නේ. මේ රූපේ පේන්නේ මගේ මගේ රුචිවලසිකම් අනුව පෙරිලායි. නමුත් අපි දන්නවනම් ඒ වෙලාවේදී මේ හැඟුම් උදාහරණ ගතිය වැඩි නිසා මෙනෙහි කිරීම හොඳට කරන නම් දකුණ වම දකුණ වම කියලා අර වගේ නන්නත්තර වෙන්න හැඟුම් උදාහරණ තියෙන අවස්ථා අඩු නිසා ඒ වගේ රූප සද්ද වලට යන්නේ නැතුව අරස කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙතෙන් පුළුවන් විස්තර ඒකේ ඒකේ අර මේ මේ සීලය ගැන කතා කරන කෙනා ඉන්දිය ඉන්දිය සංවරයේදී චක්කුණා රූපන් දිස්වාන නිමිත්තක් ගායි හෝති අනුභ්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතන් අසංගතං විරන්තං uppajjati abijja domanassa papaka aksala dhamma තස්ස සංවරං ආපජ්ජති. ඒ කියන්නේ අපිට මේ සක්මනම කරන්න ඕනේ නම් සක්මනේ ගත්ත ට්‍රෙන්ඩ් එක හැරෙනකොට හෝ මැදදී ඕන දකින්න රූපයේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. යනකොට අනිවාර්යයෙන්ම සක්මන පාවා දෙන්න වෙනවා. ඒක නිසා දැනගන්න ඕනේ මම සක්මනේ හිටියේ. දැන් හැඟුම මුදහැරලා තියෙනවා. නමුත් සක්මනේම යන්න උනොත් ලකුණු ලැබෙනවා වැඩි. ඒ නිසා මේ රූපයක් දිහාට යන්නයි හදන කියලා ඒකේ මේ ළඟට එන එකක්ද අනේ එකක්ද ගෑනුද පිරිමිද කියලා බලන්න කහද නිල්ද කියලා බලන්න ගියොත් අනිවාර්යයෙන්ම සක්වන පාවා දෙන්න වෙනවා. ඒ නිසා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන නොබැලීම ඉන්දිය සංවරයක් විදිහට සලකගත්තොත් යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං යම් හේයකින් අසංගතව හිටියානම් ඒ රූපේ මතින් ඇති වෙන තියෙන ද්වේෂය හෝ රාගය කෙරෙහි ඉක්මීමක් ගන්න පුළුවන් ආරක්ෂාව නමුත් මා හේති හැරෙන විට අප දෙසම බලාගෙන වහවදක් සීකරන. මේ වැරදි කෙලවරට ගිය විට අවුරුදු දෙකක් ඒක තමයි මේ දෙකත්තෙම තියෙන අඩුපාඩු අපි මේ පළවෙනි ජවනිකාව සුද්ධ කරගෙන යන්නේ ඒ නිසා අපි මෙතනින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සක්මනේ යනකොට ඒක අපිට තියෙන අභියෝගයක් කෙලවරේදී අපිට සක්මන කැඩෙන්න තියෙන ඉඩ වැඩි නම් නිසා කෙලවරට යනකොට විශේෂයෙන්ම මෙනෙහි කරන්න කියනවා මෙනෙහි කළ අනිත් පැත්ත හැරෙනකොට කකුල් දෙක දිහා සාමාන්‍ය වෙලාවදී බලන්නත් එපා අනතුරු අවස්ථාවක බලන්නත් එපා කකුල් දෙක දිහා බලන්නත් එපා රූප දිහා බලන්නත් එපා බම්බයක් විතර ඉස්සරහින් බලන්න කියන්නේ. ඔය ඇතර මේ தත්ත්වෙ ඉක්මවලා ගිය කෙනෙකුට නම් Taman දන්නවා මේ දකුණු මේ වම කියලා හොඳට නම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එහෙම ගිහිල්ලා යන වෙලාවේදී අනිවාර්යයෙන්ම එහෙ මෙනේ කිරි මේ වගේ නැතුව මට විශ්වාසයක් තියෙනවා කියලා යන කෙනාටත් නැති කෙනාටත් අර හැරෙන වෙලාවේදී තමයි පිට දේවල් ඇතුළට එන්න තියෙන අවස්ථාව වල්නරබිලිටි එක වැඩි වෙන්නේ. ඒ වෙලාවේදී ඒ නිසා අවශ්‍ය නම් මෙනෙහි කරන්න කියනවා නැත්නම් අවදියෙන් ඉන්න කියනවා මෙන්න මෙතන යන වෙලාවට වැඩිය කෙලස් ඇතුළට එන්න තියෙන ඊට වැඩි බලන්නෙක් බාටපත් වෙන්න අහන්නෙක් බාටපත් වෙන්න ඊට වැඩි මේක ඇත්තටම සක්මනේදී හම්බෙන හොඳ ගුණයක් හොඳ පුහුණුවක් පරියන්කේදී මෙහෙම නෑ පරියන්කේදී දුන්නාම දිගටම බාධා නැතුව යනවා සක්මණේදී ටික ටික කරදර දිදි ඒ කියන්නේ මිනිස්සු ඉන්න පාරක වාහනයක් එලවන්නේ කියනවා හප්ප ගන්න නැතු. මිනිස්සු නැති පාරක වාහන එලවලා හප්පන්න කතාවක් නැහැ නේ. මිනිස්සු ඒට මෙහෙට පනිනවා, බල්ලෝ ඉනවා, පොඩි ළමයි ඉනවා, හප්ප ගන්න නැතුව යන්න දෙන අභියෝගයක් වගේ. සාමාන්‍ය සාමාන්‍ය වේගෙ මොන විදියකින්වත් કૃත්‍රිම කරන්න එපා. ආනාපානය කරනකොට හුස්ම કૃත්‍රිම කරන්න එපා. ෆෝස් බ්‍රීතිං එපා. ඒ නිසා සක්මන්ට ගිහිල්ලා හිටගෙන ඉඳලා හිටගෙන ඉන්න ඉරියව්වේ මට හිත පවත්වන්න පුළුවන්ද කියලා මම මෙතන හිටගෙන කියලා ඉස්සලාම මේ ඇලයින්මන්ට් එක ගන්න. විල වාඩිල. ඊට පස්සේ විනාඩි 5ක් විතර කියනවා සාමාන්‍ය වේගෙන් එහාට මෙහාට යන්නේ කියලා භාවනාවකින් තොරව. නිකන් එහාට මෙහාට යනවා. මොකද නිකන් සක්මනේ ට්‍රැක් එක හරියද කියලා බලන්න වගේ. මේක අතුපතු ගන්න ඕනද කටුකොහල් තියනද සර්පයෝ ඉන්නවද බලන්න වගේ. ඒ වගේම මේ මෙතන ඇවිදිනකොට හුඟක් වෙලා තියෙන්නේ සක්මන ආරක්ෂාකාරී තැනක් නැත්නම් මිනිස්සු වටපිට බලන්න පටන් ගත්තොත් අපි කෝල වෙනවා. එහෙමනම් එතන සක්මන භාවන හරියන්නේ නැහැ. ඉතින් අන්න ඒව ටික චෙක් කරන්න වගේ නිකන් එහාට මෙහාට යනවා. නිකන් ට්‍රයල් රන් එකක් කරනවා අපි මේ මේ කෘෂිකර්මයේදී අපිට උගන්වනවා මේ ශීෂ්ඨය සකස් කරලා ට්‍රැක්ටර් එක දාලා අක්කර පහක විතර ඇට දාන්න ඕන නම් අඩියෙන් අඩියට අඩියෙන් අටට රේඛාතික යට දාන්න ඕන නම් ඉතලා විශාල ඉඩමක ක්ෂේත්‍රයට යන්න ඉස්සලා දාලා බලන්නේ කියලා කියනවා මැෂින් එක හරියට වැඩ කරනවාද කියලා. ඒකෙදි සාමාන්‍යයෙන් සෑහෙන දුරට ඒ ඩිස්ටන්ස් හරියද කියලා. එන්නේ ට්‍රයල් රන් එක කරලා තමයි මේ ෆීල්ඩ් එකට දාන්නේ. අන්න ඒ වගේ තමයි මෙතන අපි ට්‍රයල් එකක් කරලා බලනවා මේ සක්මන වශයෙන් සාමාන්‍ය වේගය යනකොට මේ ට්‍රක් එකේ කවුරුත් යන එන පාරක් දාලා මේ කියලා බලනවනේ එතකොට සාමාන්‍ය වේගය ගන්න. ඒකම තමයි මෙනෙහි කිරීමටත් ලක් කරන්නේ. ඒ සාමාන්‍ය වේගයමයි සුදනේ වගේ දේවල් හදනවා කියලා කොටස් තුනක් ඒක නෑනොත් ඉතින් වාක්‍යයේ තියෙන ඒක නිසා ආධුනිකයට එසවියවිත මෙ කරන්නේ ආධුනිකයට කියන්නේ නිකන් සාමාන්‍යයෙන් one step one noting වම වම තිනොට වම කියනවා විතරයි දකුණ තිනොට දකුණ විතරයි ඒකෙදි විනාඩි 20ක් විතර ගිහිල්ලා හොඳට උපදේශ ලැබපු පළපුරුදු යෝගාචරණ විනාඩි 20ක් විතර යනකොට යාට තේරෙනවා මේ තියෙන වම දකුණේ හුඟක් කෙවුවා නෝට් කරන්න පුළුවන් ඒක භාවනාවට ලක් කරන්න පුළුවන්. එහෙමනම් විතරක් يعني සියල්ල හොඳින් සිදුවෙන නම් විතරක් එක පියවර දෙකට කළා මෙනේ කරනවා ඔසවනවා තබන. දකුණත් ඔසවනවා තබනවා. එතකොට තොරතුරු ප්‍රමාණය දෙගුණ වෙනවා. ඒකත් හරිනම් තවත් විනාඩි 20ක විතර ඔසවනවා යවනවා තබනවා. එතකොට මේ විදිහට එක පියවරක මෙනෙහි කිරීම වැඩි කරන වැඩි කරනකොට ස්වභාවයෙන්ම Tamanට තේරෙනවා යා යුතු වේගය අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද කියලා. ඒකට සෙන්සිටිව් වෙනවා මිසක් කෘතිමව යමක් කරන්න යන්නේ නැහැ. ඉගෙන කාර් එක දුවනකොට කාර් එක ඇතුලේ ගවර්නර් එක තියෙනවා. ඒ ඒ ගවර්නරකින් කරන්නේ කන්දකට වාහනේ ගියොත් ඇක්සලරේට් කෙරුව නැතුවට ඒකේ ස්පීඩ් එක අඩු වෙනකොට වැඩියෙන් ෆුල් දෙන්න පටන් ගන්නවා. ඒ ඒක ඇතුළෙම හැදලා තියෙන මැෂින් එක. ඒ වගේ අර එක එක පියවර දෙකට මෙනෙහි කරන එක පියවර තුනට මෙනෙහි කරනකොට සාමාන්‍යයෙන් වෙන්නේ වේගය අඩු වෙන එක. ඒක නම් කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක් විදිහට යනවා. ඒක නිසා අපිට සාමාන්‍යයෙන් කියනවා තමන් මේ චේතනාපූර්වක කරන වැඩේට තමයි සත්‍ය පිටිපස්සේ යවන්නේ චේතනාවත් එක. ඒ නිසා අපි දකුණු කකුල මෙහෙවන වෙලාවක් නම් දකුණු කකුල තැම්පත් කරනකොට වම් කකුල මෙහි භාගයට ඉසිලා. නමුත් අපි දිගටම ඉන්න බලනවා දකුණු කකුලේ. නමුත් හොඳ සෙන්සිටිව් කෙනෙකුට නම් පේන්න පටන් ගන්නවා මේ වෙනකොට අනිත් එකට වැඩ පටන් ගන්නවා. පටන් ගන්නකොට වම් කකුල විලුඹෙන් ඉස්සෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විලුඹෙන් අරගෙන මේ කොට්ටේ මෙහෙ තල්ලු කරනකොට තමයි දකුණ අරෙන් තද වෙන්නේ. ඔය එසවීම පටන් අරගෙන තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි ඇටෙන්ෂන් එක දැන දැන දකුණෙන් වමට අරගෙන ඔසවනවා කියනකොට අරගේ වැඩ භාගයක් පටන් අරගෙන ඉවරයි. ඊට පස්සේ යවනවා කියනකොට නම් හරියටම සුද්ධට යනවා. තබනකොට මෙහින් වැඩ පටන් අරන් ඉවරයි. ඒ නිසා අපි ඇත්තටම කොයි වැඩේ කරන්න ගියත් අපි දන්නවා එකවර වැඩ දෙක තුනක් යනවා මේකේ. රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ බැලීම, රස බැලීම වගේ ගොඩාක් වෙනවා. මේ එකක්වත් අපිට සුද්ධට ඔබ්සර්ව් කරන්න බෑ. එකක් කරනකොට අනිත් එකෙන් ඒව පටන් අරගෙන ඉවරයි. ඒ නිසා අපිට පුළුවන් වෙන්නේ ඒකේ 100ට ගාණක් විතර ඔබ්සර්ව් කරනකොට අපිට තේරෙන මේක කොම්ප්ලෙක්ස් සිස්ටම් එකක් දුවන්නේ මේකේ. එකම ස්ට්‍රෑන්ඩ් එකක් විතර ගන්න ඒක ස්ටඩි කරන්න බෑ මේක මේට්‍රික්ස් එකක්. මොකද ඒ ස්ටඩි කරනකොට තේරෙනවා මේක විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. අපි එකකට එකක් අරගෙනයි ආත්මය පිටවන්නේ. දැන් හරක චේතනා පූර්වකව දකුණ තිබ්බට මේ වම ඉස්සෙන්නේ මගේ මනාපයට නෙමෙයි. මගේ ආත්මෙට නෙමෙයි. මගේ චේතනාවට නෙමෙයි. ඒ අබ්බැහියට වෙලා. ඒ වගේ හුඟක් අපෙන් වෙන වැඩ මේ හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඒකෙන් එන ප්‍රතිඵල වලට අපි වග වෙන්න බෑ. ඌ හිතලා කරපුවා නෙවෙයි. නමුත් භාවනා නොකරපු එකනා ඔය හරි වැරදි තේරම ඔළුවේ දාගෙන හරියට පශ්චාත්තාප වෙනවා. අතු ගන්නකොට සත්වෙක් මැරෙනවා. එහෙම නැත්නම් මොනවා හරි කරනකොට මේ තේරම මම ඉතින් කරපු අකුසල කර්ම කියලා සැවෙනවා. උදේට ඔබ්සර්ව් කරුවෙක් නම් දන්නවා අකුසල කර්ම වෙන්නේ චේතනාවට සම්බන්ධ කොටස විතරයි. නමුත් එක චේතනාවක් වැඩ කරනකොට අචේතනිකව රාශි රාශි දේවල් සිද්ධ වෙනවා. අපි ළඟ හොඳ බුක් කීපින් එකක් නැත්නම් කොහොමද චේතනාවක් කොහොම නැත්te කියලා අපි කරනාට තේරම පු탁ජන කරන තේරම තමන්ගේ වැරදි මල්ලට දාගෙන පශ්චාත්තාප වීම තමයි කරන්නේ. ඒ කියන්නේ හිත පිරිසිදු වීම පැත්තෙන් බලනකොට කුසල් පැත්තෙන් නෙවෙයි පව් නොකිරීම පැත්තෙන් බලනකොට යම් අරමුණක් සිදු වෙනකොට ඒ අරමුණේම හිත පිහිටවනවා නම් අපි කියනවා එලඹ සිටි 100 කියලා. ඒ වෙලාවේදී හිත අරසයි. මේ චිත්තක්ෂණේ අරසයි. අපිට තියෙන පුළුවන් තරම් මේ කෙලසීමට හැදිච්ච මේ හිත පුළුවන් තරම් අර ෆෝසෙප් එකකින් අරගෙන අරගෙන හොඳ පැත්තට දානවා වගේ දවසේ පුළුවන් තරම් චිත්තක්ෂණ රාශියක් මේ සක්මනේදී හෝ ඉඳගෙන ඉන්නකොට හෝ එදිනදා වැඩ කරනකොට ගොඩ දාන එක තමයි කරන්න තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඇත්තටම අපි අපි හිතන්නේ මෙහෙම අර ආනාපාන භාවනා කරන අය හුඟ වෙලාවට report කරනවා ආනාපාන බලන්න ආනාපාන සංසිඳනකොට සංසිඳනකොට බොහෝම මේ නිවිච්ච ආනාපානින්වත් කම්පා නොවෙන තැනකට එනවයි කියලා. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ inner space නැත්නම් එහෙම නැත්නම් whole body experience කියලා. ඔතෙන් එන්න පුළුවන් සද්දෙන්. ඔතෙන් එන්න පුළුවන් භවය කියලා being කියන එකෙන්. ඔතෙන් එන්න පුළුවන් ආනාපානෙන් එන්න පුළුවන්. සමහරු music වලින් එනවා, සමහරු භජන් වලින් එනවා. විවිධාකාර ක්‍රම වලින් එන්න පුළුවන්. නමුත් අර බුදුරජාණන් වහන්සේ ආනාපාන විස්තර කරනට ආනිසංසයක් වශයෙන් දේශනා කරනවා සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච. අනිකු සෑම දෙයක්ම බාහිර හේතුවකින් යන්නේ. ආනාපානයේ සොයන් සිට හේතුවක්. ඒකට අලුතෙන් තැනකට යන්න ඕනේ කරන්නේ නැහැ. ඉන්න තැනින් පටන් ගන්න පුළුවන්. අපි සංගීතකේ කනුව අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. මට මතකයි ඔය දැන් අවුරුදු දෙක තුනක ඉස්සෙල්ලා මේ භාවනා කර ළමයි කයිලා කිව්වා මේ පේමසිරි කේමදාස් මහත්තයාගේ වැස්ස කියන සංගීත කාණ්ඩයේදී පැහැදිලියම ඒ ප්‍රථම ධානයේ වගේ සමාධියකට ගෙනියනවයි කියලා සංගීතේ. ඉතින් ආ කියනවා ස්වාමීන් වහන්සේ මම අර කරලා තිබුණ නිසා මට මේ මිනිස්යාගේ සංගීත පිළිබඳ ලොකු විශ්වසනීය භාවයක් ඇති මේක සැලසුම් කරලම ගෙනියනවා කියන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රේම දර්ශනාත් කේම දර්ශනාත් මරණයට පස්සේ කොහොමද ප්‍රතිපදියන්ට යන්නේ? අන්න බාහල් භාවයේ තියෙනවා. ආනපනදි කියනකොට එහෙම එකක් නැහැ. Taman ළඟම තියෙනවා. නැත්තම් ඔය මේ සයිබබා එතුමා කියනවා ඉන්දියාවේ ඉන්න කට්ටියත් කියනවා මුළු ලෝකෙම මැවිලා තියෙන සද්දෙන් ඕම් කියන සද්ද ඔක්කොම අතුරන්න පටන් අරගත්තොත් අපි සම්පූර්ණ සුද්ධ වීමක් වෙනවා, සුව වීමක් වෙනවායි කියලා කියනවා. අපිට නෑ කියන්නත් බෑ, ඕ කියන්නත් බෑ. මොකද එහෙම සමිතියකට වෙලා ඉඳලා ඕම් කියන්න පටන් ගත්තොත් ඇත්තට පැහැදිලිවම මේ හරි මේ හිලේරියස් ෆීලිං එකක් එනවා. මොකද සරුවතනස කියන්නේ සෑම දෙයක්ම තියෙන දේ කම්පා කිරීමක් ආනාපාන තුලින් කරන්න දන්නේ ඊ ඇති ලිබේ ඇති සාධක සංසුන් කිරීමක් කරන්න. ඒ නිසා ඔය මේ දැන් ඔය මොනද ගංජා ගංජා තියෙන ඒ ගුණය මොකද්ද? පාවිච්චි කරලා ඒක සබ්ජෙක්ට් එකට හිත දැම්මොත් එච්චරයි. ඒක දිගේ යන්න පුළුවන්. ඉතින් ඒකට කියන්නේ plant of wisdom කියලා. ඈ? නෑ අරක වගේ අර වගේ හරියට side effects එනවා after effects එනවා ආනාපානේ කවදාකවත් නෑ දී ඇති දෙයක් ඒකම අරගෙන යන එකත් ඉන්නේ නිසා ඔය හැම කෙනෙක්ම මානසික අසහනකාරයෙක් හෝ ඇබ්බැහියකට යන මිනිස්සෙක් ඒකෙන් ලැබෙන යම් කිසි විදියක රසයක් අවසරයි සන්නේ යම් කිසි ලැබෙන මේ ආස්වාදයක් නිසායි මේ දේ කරන්නේ නිසා සරුවචන සඳහන් කරන චතුරාර්ය සත්‍ය නෙවෙයි සත්‍ය හතක් තියෙනවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය ආදා ආස්වාද ආදීනව නිස්සරණ දුඥාන කියන මම මේ හැම දෙයකම ආස්වාද විඳලා තියෙන නිසා කෙනෙකුට කියන්න බෑ මගේ මේ සාරාංශික කල්පලක්ෂයක් විඳලා මම ඔය මම ඔය විඳින ආස්වාදයේ උපහාසය විඳලා නැහැ කියලා. සර්වඥයන්සේ කියනවා මම ආස්වාදයේ විතරක් නෙවෙයි ඒකේ ආදීනවයත් වින්දා. ඊට පස්සේ ආදීනවය දැනගෙන වෙන්වීමත් වෙච්ච නිසා දන්නේ නැති දෙයක් නෙවෙයි මම මේ කතා කරන්නේ මම දන්න දෙයක් කතා කරන්නේ කියලා. ඒ නිසා ආස්වාද පක්ෂයේ නැතුව කෙනෙක් බැහැයකට වැටෙන්නේ නැහැ. ලෝකෙ කිවිලේ සමාන වෙනකක් කියන්නේ නිකායක් වගේ එකක් නෙමෙයි. ඒක සිංහල පොතේ කාරණා තමයි. අනිත් මේක නෑ දැන් ඒකෙන් තමයි පොප් එක ආවේ ඊට පස්සේ තමයි මේ මේ රමණ මහ මෙයාගේ මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ඒක ඒක මේ අරකට සාර්ථකුනේ නෑ නෑ නෑ ඒක ඒක ඉස්සල්ලාම උනේ මේ පොප් මියුසික් එකෙන් ඉස්සල්ලා පොප් මියුසික් එකට එකම මර්ජුවානා මර්ජුවානත් එක දෙක එකතු වුණාට පස්සේ මේ මිනිස්සු සරල ජීවිතයට බැසා හිපියේ හිපිය වෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ කෙරුවේ මේ ආස්වාදයේ සඳහා මේ සුඛෝපභෝගීත්වය අවශ්‍ය නැහැ. හිත සකස් කරන්න ඕනේ. ඒක පැත්තක් ඇත්ත. නමුත් කෙරුවට පස්සේ අන්තිමට මේ මිනිසුන්ගේ මුළු මේ මේ ලෝකෙම නරක වෙන්න පටන් ගත්තා. ඒ ගොල්ලන්ට ඇතිවෙච්ච සාන්තියක් දීමන තමයි ඔය ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙට්‍රි පටන් ගත්තේ. රම්ම මොකද්ද? මහරිෂිගේ. මහරිෂි මායෝගී. ඉතින් ඊට පස්සේ මිනිස්සු සෑහෙන ගාණක් එකකින් ඇවිල්ලා ආධ්‍යාත්මයට ගියා. ඒ කියන්නේ පටන් අරගත්තේ අර පැත්තෙන් උනාට මහරිජි මායෝග කෙරුවේ කෙලිම බුද්ධ ආගම නෙවෙයි. නමුත් එයා කියලා දුන්නා මන්ත්‍රයක් නැතිරිල්ලෙන් අකුරක් හරි කොටසක් යන්න පුළුවන් කියලා. නමුත් සර්වඥාන්සේ ඒ වගේ මේ තෙරපිටික් පැත්තක් නෙවෙයි මේක අල්ලලා තියෙන්නේ ප්‍රිවෙන්ටිව් පැත්තෙමයි අල්ලගෙන යන්නේ මේ බුද්ධජනනාථේ කියන වැඩ පිළිවෙල. ඥානගත විය හැකි අයෙකුට ඥානයේ සිට විදර්ශනා කළ හැකියි. ඥානයේ සිත ප්‍රස්වා පසු විදර්ශනාවට ආරම්භ කළ යුත්තේ මුස්ම දෙස බලාගෙන සිටීම. නාලවදන් කළ තියෙන අපේ චංචලව මුස්ම සිසිලස. මේක දායර මේ චිත්තවිසුද්ධිය කියන එකදී මම ඒකට අදාළ මේ උද්ෘතය පෙන්වුවා. ඇත්තට මේක අටුවාවේ තියෙන එකක්. විවිච්ඡේ කාමේ විවිච්ඡේ අකුසලේයි පඨමඥානං උපසම්පජ්ජ විහෙරති සෝ යතේව ඉදං සෝ තත්ත යතා ඉදං රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ සමනුපස්සති කියලා. ධානයක ඉඳලා විදර්ශනා කරන්න බෑ. මොකද හේතුව ධානය ඉනකොට විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ධානය නැගිටින්න ඕනේ ඒක පිළිගන්න. නැගිටට පස්සේ මේ පුද්ගලයාට පුළුවන් නැව ධානය නැගිටිට පස්සේ අර ආනාපාන අරමුණ මත උනා නම් ආනපාන අරමුණ රූපගතම් කියන විදිහට රූපස්කන්ධ විතර ගන්න පුළුවන්. ඒ නිසා තමන් ඉන්න ශරීරයේ බරගතිය, හැල්ලු ගතිය ආදී වශයෙන් රූපේ ගන්න පුළුවන්. නැත්නම් වේදනා ගන්න පුළුවන්. ප්‍රථම ද්විතිය ධ්‍යාන නැගිටිනම් සුඛ ප්‍රීතිය තියෙනවා. ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන නැත්නම් සුඛේ තියෙනවා. ඒක ගන්නත් පුළුවන්. සංඥාව ගන්නත් පුළුවන්. සංඛාර ගන්නත් පුළුවන්. විඥාන ගන්නත් පුළුවන්. ඒක නිසා සමතය තියෙන ධ්‍යාන කරපු කෙනාට විපස්සනා ප්‍රවිෂ්ඨ දෙකක් තියෙනවා රූප මාර්ගෙන් සහ නාම මාර්ගයේ. නමුත් ඈ සකස් කිරීම. ඒ කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා ආය තුනකට කැඩෙනවා. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස කියන්නේ කායට සම්බන්ධයි. වචී සංඛාර වෙච්චාම විතක්ක ਵਿਚාර දෙක. මනෝ සංඛාර කියවම සංඥා වේදනා. ඒ විතක්ක ਵਿਚාර වලට අපි කොච්චරක් අතපත දාලා මේව සකස් කරන්න හදනවද? එන්න දෝරේට යන්න දෙන්නේ නැහැ. අපිම හැඩ කරනවා. ඒ වගේම සංඥා වේදනා ආපුවාම ඒ ඇති හැටියෙන් අපි බලන්නේ ඒව අපි එක එක විදිහට අපේ රුචියට අපේ මන අපිට වෙනස් කරනවා. ඔක්කොම වැටෙන්නේ සංස්කාර පද්ධතිය. ඒ කියන්නේ ඒකට ඔය කොටේෂන් එක ගත්තා. ඒක තියෙන ඇත්තටම මේ ත්‍රිපිටක පාඩයක් නෙවෙයි අටුවාචාරින් වහන්සලා පෙන්ලා දීලා තියෙනවා ධානයකින් නැගිටලා විපස්සනාට හරවනවා නම් නැගිටලාම් කරන්න ධානය ඇතුලින් දදි කරන්න බෑ රූපයෙන් හෝ නාමයෙන් කියන ප්‍රවිෂ්ඨ දෙකම ගන්න. විපස්සනා යෝගාවචරය සුද්ධ විපස්සක. ඒ කියන්නේ ධානයකින් තොරන රූප කර්මස්ථානේ පමණමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන් භාවනා කරනකොට ධානයේ නැගිටලා ඉනකොට එක්කෝ මේ තමන්ට කම්පන චංචල ගති වැටෙනවා. ඒකයි මම මේ කියන්න හදන්නේ. එහෙමනම් ඒක අරමුණු කරන්න පුළුවන්. ආස්වාස් ප්‍රසවාස හෝ පිම්බී මැකිලිම හෝ කයේ තියෙන කම්පන චංචලයක් වැටෙනවා. එහෙමනම් එයා ඒකම ඒ කම්පන චංචල ගති වායෝ ධාතුව වශයෙන් හඳුන ගන්න. ඒක වේදනාගතං. රූපගතං, වේදනාගතං, සංඥාගතං, සංකාර වේදනාව දන්න ඒකට අර ධ්‍යානයේ නෙගටිව් හිත නිසා මේ කන්නාර දික පිහලා දාලා බලනවා වගේ හොඳට පේනවා වේදනාවක් තියෙන හැටි. ඒකට ඒක සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙකුට හුඟක් අවස්ථාවක් තියෙනවා අදුක්ඛම සුඛ වේදනාව දැක ගන්න. මොකද හිත පිරිසුදු නිසා. සංඥා කියන එක අමාරුයි කියන විස්තර කරලා දෙන්න. නමුත් Tamanට අර න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී කියන විදිහට තැනකට යනවා හිත සාමාන්‍ය සංඥාවක් නැහැ. ඒ කියන්නේ අපිව කුප්පන්න පුළුවන් ගතියක් නැහැ වෙලා හොඳට හිත තාන්තයි. විසඤ්ඤ වෙලත් නැහැ. සිහි නැති වෙලත් නැහැ. න සංඤ සංඤී අර නේව සංඥානා සංජාත ගිහිලත් නැහැ. සංඥාවක් නැත්තේත් නැහැ. නිකන් හරියට මේ ඉබ්බා කට්ට ඇතුලට ගියා වගේ එහෙම නැත්නම් මේ එළවලු ටිකක් ගන්න ෆ්‍රිජ් එකට දැම්මා වගේ තමයි ඇතුලේ හේම තැම්පත් වෙලා ඉන්න සංඥාවක් එනවා. ඊට විරුද්ධ සංඥා අපි සංසාරේ දකිනවා. නමුත් මේකේ දකපු නැති එකක් එනවා. සංස්කාර වශයෙන් කාය වචී මනෝ සංකාර එනවා. විඥාන වශයෙන් ගන්නේ මම දන්නේ මම කියන කතාව ගන්නවනම් ඕන අපි වාඩි වෙලා ඉන්නකොට කම්පන චංචලයක් වැටෙනවා. ඒක සමානට එතනින් මෙතෙන්ට මාරු වෙනවා. ඒ කම්පන චංචලකම තියෙන බරගතිය වැටෙනවා. එහෙම නැත්නම් උණුසුම් ගති වැටෙනවා. එතකොට මේ කම්පන චංචල ගතියෙන් බර ගතිය වෙන්කොට දැනගැනීමේ ශක්තිය කොච්චර කම්පන චංචල තිබුණා තියෙනවනේ. කම්පන චංචල ගතියෙන් බර ගතිය, උණුසුම් ගතිය. ඒක තමයි විඥාණයෙන් කරන කෘත්‍යය. මේ දේවල් වෙන්කොට දැන. කම්පණය වුණත් ඉස්සල චිත්තක්ෂණයේ කම්පණය, පස්සේ චිත්තක්ෂණයේ අපි බෑයි කිව්වට හිත ගන්න වෙන වෙනම තමයි. මේ කම්පියුටරට ගන්නකොට තොරතුරු ඒක ක්‍රොනොලොජිකලි තමයි යන්නේ කාලානුරූපව තමයි ඒ නිසා විඥාණය දේවල් අතර වෙනස විතරක් නෙමෙයි කාලය අතර වෙනසත් වෙන් වෙන් වශයෙන් තමයි මොනවාද මේ රෙකෝඩ් කරගන්නේ මෙමරි චිප් එකට දාගන්නේ ඉතින් අන්න ඒ නිසා හොඳට බලන්න හිටියොත් Tamangeම කය දැනගෙන මේ එක එක තැන් වල එන වේදනා එක එක විදිහට වෙන් කළ දැනගැනීමේ කවදාකවත් පටලවිල්ලක් වෙන්නේ නැහැ. ඒ විඥානයේ කෘත්‍යය. ඉතින් එහෙම වෙනකොට අපිට සමාහට මේක කකුල උස්සලා තියාගත්තොත් හොඳයි. ටිකක් ඈත් වුණොත් හොඳයි. නැත්නම් මෙහෙම මින්න ඕනේ ආදි කියලා අපිට මේක සකස් කරන්න හිතෙනවා. ඒන සෑම වේදනාවක් එක්කම මේ ජීවිකාව වෘත්තිය පවත්වාගෙන යන සුඛසේ පවත්වාගෙන අරක කෙරුවොත් හොඳයි මේ කෙරුවොත් නෑ කියලා සංස්කාර එනවා අපේ හිතට. ඒ වගේම සංඥාවල් එනවා මේක භාවනාවට සුබයි, අසුබයි, මේක වේවා, මේක නොවේවා කියන. ඒ වගේම මේ එන කම්පණය සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද නැත්නම් නියුට්‍රල්ද කියලා ඒ කිසිම වේදනාවක් අර තුනට වැටෙන්නේ නැතුව යන්නේ පුත්තජනයයි. එතකොට මේක රිදෙන්නේ දණිහෙද වමේද දකුණේද කියලා රූපාකාරයේ සටහන් සහකාරයක් තියෙනවා. නිසා මේ කොයි එකක වුණත් ඒක විශේෂයෙන්ම මහානිදාන සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරනවා මේ රූපයේ පටික සංඥාවත් නාමයේ අදිවචන පටික සම්පස්සයත් නාමයේ අදිවචන සම්පස්සයත් කියලා මේ දෙක නැතුව වටකොටු මේ දෙක නැතුව අත්දැකීමක් එන්නේ නැහැ. අත්දැකීමක් අපේ මතකට යන්නේ නැහැ. මතකට යන්නේ මේ වගේ දෙකෙන් සාක්ෂි වෙන්න ඕනේ. ඒතර රූපයගේ තියෙන පටික සම්පස්සේ ඇවිල්ලා ගැටෙන ගතිය. ඒතර නාමයා ඒක ලිංග තේන ලිංගේයි තේන නිමිත්තේයි තේන අංගේයි තේම අදිවචනෙහි කියලා ඒකේ ශාම්ගති ලිංගික ලක්ෂණයකින් ලිංගයක් කියලා කියන්නේ ලකුණකින් වෙන් කළ දා ගන්න ඉස්සලකට මේක. යම් අංග වලින් ආකාර වලින් හැමදේම පුංචි පුංචි කොටස් වලට කඩලා වෙන වෙනම පැක් කරන්න. අඩු කරන්න. ඊට පස්සේ එක එකට අදිවචනිකුත් දානවා. එන්නම පට වැඳි නමකුත් දෙනවා. ඊට පස්සේ තමයි යවුවා මෙමරි එකකින් ආපහු ගන්නකොට හරියට ඒ පැක් එකකට ගිහිල්ලා අරගෙන එන්නේ. ඒකට වෙනම අධික වෙනමම ලිංගයක්, ආකාරයක්, සටහනක් සහ අදිවචනයක් තියෙන නිසා මෙවුව අපි නෙවෙයි. මට කියන්න බෑ ඒ අපු අත්දැකීම මම ලේබල් කරලා අහවල් තැන තිබ්බා මට ගිහිල්ලා ගේන්න පුළුවන් එක මගේ මතක ශක්තියක් කියලා මට කියන්න බෑ. ඒක සිද්ධ වෙන දෙයක්. ඒ නිසා සරුවචන සඳහන් කරන යම් සිද්ධියකදී ඒ ලිංග ආකාර සටහන්ස ආදි වචන නැත්තම් ඒක මතකෙට යන්නේ නැහැ. ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ. වෙන්නේ අපි කලින් දන්න රාගෙට නතු කරන, ද්වේෂෙට නතු කරන, කුප්පන බරපතල දේවල් තමයි අපි මෙමරි එකේ තියාගන්නේ. මැද තියෙන සාමාන්‍ය දේවල් තියාගෙන ඉන්න මේ මෙමරි එකේ ඉඳ නැහැ වතාවේ. රැයක දකින්න හීන ඔක්කොම මතක හිටින්නේ නැත්තේ මොකද? අපිට ඕන ටික විතරයි අපි ගන්න. ඇත්තම මේ දෙකට ගියාට පස්සේ මේසෙම කන්න බෑනේ. කොහොම කරුවක් කන්න බෑනේ. ඉතින් උට කන්න තෝරන්න වෙනවා. තේරුවාට පස්සේ මේ කන ටිකයි රස වැටෙන්නේ. ඒකයි බඩට යන්නේ. ඒකයි දිරවන්නේ. ඒකයි Tamanට පෝෂණය වෙන්නේ. එකම කෑම මේසෙන් දෙන්නෙක් කවට කවදාකවත් ඌ කාපේක මම කන්නේ නෑනේ. ඌ ඌ කාපේ කුගේ බඩට යන්නේ මං කාපේ එකකටවත් බොක්ක වෙනයි කියලා කියන්නේ. එක ඇටෝම් මේසේ ගිහිලා කාලා කවදාකවත් දෙන්නෙකුට එක දෙයක් කන්න බෑ. ඉතින් වගේ අපිටත් මේ හම්බෙන තොරතුරු වල විඥාණයට කවදාකවත් සදින්ජයන්ගෙන් හම්බෙන සෑම තොරතුරක්ම බුත් විඳින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා විඥාණයට අනිවාර්යයෙන්ම මේ තේරීමක් කරන්න වෙනවා. choice එකක් තියෙනවා. ඒ choice එකේදී තෝරන්නේම පරණ තිබුණ මතකයක් අනුව මේ තණ්හාවක් හා ද්වේෂයක් අනුව තමයි තෝරන්නේ. ඒ නිසා මේ දාර්ශනික දර්ශන විද්‍යාව වෙනවා එකක් තෝරනවායි කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් විසිකිරීමක්. අපි හැම චිත්තක්ෂණයකම කරන්නේ පුතජනේ හරීම සිලෙක්ටිව්නේ. මේක මගේ රුචිය, මේක මගේ මනාපය කියලා. ඒ තේරීමෙන් කරන්නේ විශාල ප්‍රදේශයක් අයින් කරනවා. සර්වඥාන්සේ කියනවා ඔබ තෝරන්නේ සද්ධාව නිසා, අනුස්සවේ නිසා, ආකාර පරිවිතක්ක නිසා, ditthi nijahanakantiya නිසා, සුතිය නිසා. මේ දී යදි දේෙන් යමක් අපි තෝරන්න එපායි. බලනවද, අහනවද, ගඳ බලනවද, රස බලනවද කියලා. ඒ තෝරන්නේ සද්ධාව නිසා. ඒ නිසා අහපු දෙයකින්. නැත්නම් ගුරුවරෙන් ආපු අනුස්සවයකින්. එහෙම නැත්නම් ඔබේ තර්කයට, නැත්නම් ඔබේ තියෙන දෘෂ්ටියට. ඊට මේ එක එකක් පෙන්නනවා මේ දේ Taman මේක හොඳයි කියලා තෝරගත්ත සද්ධාවෙන්. මේක අඩුපාඩුකම් දෙකක් තියෙන බව මතක තියාගන්න කියනවා. සද්ධාවෙන් තෝරාගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියලා විසිකරපු දේ තුල සද්ධාව සත්‍ය තියෙන්න පුළුවන්. සුතියටත් එහෙමයි, අනුස්සවයටත් එහෙමයි, තර්කයටත් එහෙමයි, ආකාර පරිවිතකටත් එහෙමයි. ඒ නිසා අපි යමක් තෝරනවා කියලා කියන්නේ නිවන ප්‍රතික්ෂේප වෙනවා. choiceless awareness කියන වචනේ දාලා තියෙනවා ඉංග්‍රීසියෙන් දෙයක් ආවොහම එකට වැඩි ඡන්දයක් නොදී සියල්ල සමසිතින් බලන්න පුළුවන් ගතිය නිවනේ ස්වභාවික ලක්ෂණය. evenly suspended attention මේ සේරම දිහා අම්මා තමන්ගේ දරුවෝ දිහා බලනවා වගේ. මේ කට්ටිය ගෑනු, මේ කට්ටිය පිරිමි, මේ කට්ටිය දක්ෂයි, මේ කට්ටිය අදක්ෂයි කියලා ගත්ත ගමන් අපි අනිවාර්යයෙන්ම මගේ පරණ පුරුදු තණ්හාවකට ද්වේෂයකට සාක්ෂි දුන්නා. නිසා හැම චිත්තක්ෂණයක අසතියෙන් ගත කරනකොට අපි අනිවාර්යයෙන් මේක හොඳ හෝ නරක ගන්න දාගන්න. දාගන්නකොටම අපේ පරණ සංඥා පොදිය නැවත නැවතත් අහුවෙනවා. ඒ නිසා කියනවා මතුවෙන දේ එහෙම තේරීමකින් තොරව පට බැඳීමකින් තොරව එන තාලෙට බලන්න. එහෙම නැත්නම් එන හැම හුස්මක්ම අලුත් හුස්මක් විදිහට බලන්න ආධුනිකයෙක් විදිහට බලන්න. මේ හුස්ම හොඳයි නරකයි දිගයි කොටයි මොකුත් නැතුව එන තාලෙට බලන්න නම් ලක්ෂ කෝටි වාරයක් හිත හුස්ම දැකලා දැකලා දැකලා දැකලා පුරුදු කරන්න ඕනේ. ඒක තමයි භාවනා අධි කරන්නේ එකම දේ දිහා පූර්ව නිගමනයකින් තොරව අපේක්ෂාවකින් තොරව ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව හේ බලන්නේ. ඉතින් කෙනෙකුට හිතනවා මේක මහා කෙලවරක් කරන්න බැලි මහා කම්මැලි වැඩක් කියලා. නමුත් අපි මේකෙන් ප්‍රතික්ෂේප කරන්නදී අපේ හිතේ තියෙන මේ choice eh, choosing අපි තෝරන ගතියක් තියෙනවා. ඒවල් තෝරන ගතිය මේ පෘථජ්ජනගේ නයිසර්ගික ගතියක්. පෘථජ්ජනේ අනිවාර්යයෙන්ම තෝරන තෝරනකොටම සත්‍ය ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙනවා. මොකද යමක් තෝරන කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප වෙන්න. කියන්නේ ධානයක් ඇතුළේ ඉඳලා කීයද ඔය කතා කරන්නේ? ඈ ධානය නැගිටට පස්සේ. එතකොට එකයි තියෙන්නේ යථාභාකටන් විපස්සනා පිනිවේෂෝ බොහෝම ඍජු උපමානයක් දීලා තියෙන යම ප්‍රකට දෙක බලන්න. ඒ කියන්නේ අපි කිව්ව නෙවෙයිනේ. හිත අල්ලන්නේ ප්‍රකටතාවය. මේ නීතිය අපි ගිය බව දන්නවා. ඒ නිසා යථාභාකටන් විපස්සනා පිනිවේෂෝ කියන එක විසුද්ධි මාර්ග අටුවාවේ තියෙන්නේ. ඒක නිසා අපි යමකට හිත ඇදිලා ගියා නම් මම නිසා නෙවෙයි, මගේ මන අපේ නිසා නෙවෙයි, සංඥා නිසා නෙවෙයි. ඒක ප්‍රකටතාවය යනවා යන්නේ. ඒ නිසා දවස් 30 වැඩ කරනකොට කොයිද සතිය පිහිටවන්නේ? චේතනාපූර්වකව යන තැනද සතිය පිහිටවන්නේ. වැඩියෙන්ම මේ භාවනා කරනකොට වේදනාවද ප්‍රකට ආනාපානද ප්‍රකට. වේදනාව ප්‍රකට නම් අනිවාර්යයෙන් මෙතෙන් යනවා. අපි ඒ වගේ ස්වභාවික ක්‍රමයකට යන්න දෙනවා මිසක් අප්‍රකට වුණත් අපි ආනාපාන බැලිය යුතුයි කියලා කිව්වොත් ආධුනිකයට කරන්න බෑ. නිසා යථාපාකටම් විපස්සනා බිනවේසු කියන එක සෑහෙන සාන්තියක් භාවනා කරන යෝගාචරයට මොකද කමඨාන සුද්ධ වෙලා ඉවරයි. මොකක්ද ඊගාට කරන්නේ? ඊගාට කරන්නේ තියෙන්නේ එන දේ ප්‍රකට දේ බලන්න. අපේක්ෂාවක් නැහැ. මේක වේවා කියන අපේක්ෂාවක් නැහැ. ඒ නිසා ඇත්තටම භාවනාවේදී කරන්නෙම ඩීලනින් ප්‍රොසෙස් එකක්. හිත මොනම සංඥාවක් නැතුව හිස් බැල්මක් දාන්න පුරුදු කරනවා. මගේ මන අපේ මගේ රුචිය වේවා නොවේවා නැතුව නිකන් පොඩි දරුවෙක් දැන් ඇස් අරපු ගම පූසෙක් යමක් තියා බලන හැටියට ඒ දිහා බලන්න පුළුවන් නම් අපි ළඟ ලොකු නිහතමානිකමක් තියෙනවා. නිර්හංකාරකමක් තියෙනවා. ඒ වගේම මේ ළමා මනසක්. මේ බිග්ිනර්ස් මයින්ඩ් එකක් තියෙනෝනේ. ඒකම තමයි හීල් කරනවා. ඒකම තමයි හීලින් ඉෆෙක්ට් එක වෙන්නේ. අපි අර එකක් මිරිකලා ඇල්ලිල්ලෙන් තමයි අපි මේ දෘෂ්ටිගත වෙන්නේ. නෑ එහෙම ඒ කියන්නේ ඔය මේකේ සමීකරණ තෝරන්න හදනවා ක්‍රම හොයන්න හදනවා මේ මේ විෂම ලෝකේ මොකද්ද කරන්න හදනවා අපි. නිසා මොනවාක්වත් ඕනේ කරන්නේ ආනාපාන දිහා බලනකොට අපි අද මත කරගත්ත විදිහට ස්ට්‍රයික් එලිමන්ට් කියන අරමුණද ద్వාරයේද තදෝපණද කොයි එකෙන්ද කියන අපි දන්නේ මේ ආනාපාන ඉස්සරහ තියෙන තාකල් කරගෙන කරගෙන යනකොට දහස්වර යනකොට අපිට තේරෙයි අපේ දර්ශනය අපි දැකීම එහෙම යන හුස්ම රැල්ල නම අරමුණේද හිටින්නේ නැත්තම් වැඩියෙන් තියෙන හැපෙන තැනද එහෙ නැත්තම් හැපෙන තැන ඇති වෙන උණුසුම් සිසිල් ගතිවලද කියන එක පහුවෙනකොට තේරෙන්නේ ඒ තුනම තේරෙනවා විපස්සනා හුස්ම රැල්ල විතරක් පටු වෙන ගතිය ස්වභාවයෙන් එනවනම් සමතේ කියලා සාමාන්‍ය උපමානයක් දෙනවා ඉරියාපත භාවනා ඉන්නවනම් අපි down to earth කියන්නේ ඉරියාපත බහ නැත්තම් හීනෙක ඉන්නේ. අපි අපි ජීවත් වෙන්න තටමනවා විතරයි ඒ වෙලාවේ. ඉන්නේ ඉරියව්වවත් දන්නේ නැහැ. ඉරියාපත බහන කියන්නේ නැවතත් ගෙනල්ලා තමන් ඉන්න තැනට සීපත් කරන එක. කියන්නේ අපි බිඳුවට බසනවා කියන එකයි. දැනගන්න දැනගන්න. මේ මම ඉන්නේ දැන් ඉඳගෙන මම ඉන්නේ හිටගෙන කියලා දැනගන්නවා මිසක්ක මේ හොඳක් නරකක් මෙහෙම වෙන එක හොඳ මොනවත් නැහැ. වැලියු ජජ්මන්ට් එකක් නැහැ. අපි නිකන් සාමාන්‍යයෙන් ඒ වෙච්ච දෙයට එළඹ සිටින එක විතරයි කරන්නේ. එහෙම නැත්නම් මතක තියාගන්න අපි ඉන්නේ හීනෙක කියලා. එහෙම නැත්නම් අපි ඉන්නේ absent minded or unmindful situation එක. forgetful situation එකේ ඉන්නේ ඉරියාපතේ තමයි මේ මොහොතට අපි සම්බන්ධ කරන පෙකිනි වැල වෙන්නේ. නැහැ. වඩන්න දෙයක් නැහැ. නොවැඩීම නැත්තම් හිත නන්නත්තර වීම. හිත නැත්තම් රුචි අභිරුචියට යන එක මගේ දාස භාවයක් කියලා කල්පනා කරනවා. මගේ න්‍යාය පත්‍රයක් නැතිකම කියලා. න්‍යාය පත්‍රයේ ඉන්නවනම් ඒ ඉන්න ඉරියව්ව. එතකොට ඒක නෑ කියන්න බෑනේ බෑ කියන්න බෑනේ ඒක වෙරිෆයබල් ඒ මොහොතේ අත්දකින්න පුළුවන් මේ කාටවත් නෑ බෑ කියන්න බැරි දෙයක් නේ නිසා යථා ඇති හැටිය දැකීමට බොහෝම කිට්ටු ඉරියාපතේ දකිනවා ඇති හැටි දැකීමට. එහෙම නැත්නම් අපිට කියන්න තියෙන්නේ අපි හීනක ඉන්නේ. අපි මේ මත් වෙලා ඉන්නේ. අපි තාම විතර කට්ටේ ඇතුලේ ඉන්නේ. මේ මෝහ අන්ධකාරය කියලා. සමථය අනිත්‍යයට මුසා නාමකම් දෙක. දෙකේක විදර්ශනා කරේ. නාම ධර්ම වල වේදනාව විදර්ශනා කරන විදිහ. නෑ නෑ වෙන උත්තරේ දුන්නා ඉස්සල්ලා. ඒ ඇතිවීම, වැඩිවීම, අධිවීම, නැතිවීම මේ බලා සිටීම කළ යුත්තේද? සංඥා විදර්ශනා කළ යුත්තේ කෙසේද? සංස්කාර විදර්ශනා කරනවා යන සිටීමේ ඇතිවීම, නැතිවීම. මේ බලා සිටීම. විඥානේ විදර්ශනා කළ හැකියි. මෙතන මේකට අපිට තොරතුරු ප්‍රමාණයක් දුන්නා නමුත් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ යෝගාවචරයාගේ ජම්මාන්තර බුද්ධ හැටියට එක්ක සංඥාව එක්ක සංස්කාර එක්ක විඥානේ අල්ලනවා කියලා කියනවා. ඒ ඒ ඒ පුද්ගලයා අල්ලන්නේ ඒ තාලෙම තමයි. ඊට පස්සේ ඒ කොයි එකුණත් වැරද්දක් නැහැ කියලා විතරක් දැනගන්න එකයි තියෙන්නේ. අපි වේදනාව ගැන කතා කරනවා නම් වේදනාව පිළිබඳ විපස්සනා කරනවා කියන ওই විදිහට වේදනාවේ මුලැමැදාග දකින්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ අපි සැප දුක් වේදනා පිටිපස්සේ එවුවට නිතරම මේ දෙක මැද අදුක්කම සුඛ වේදනා කියලා කුත් වෙනවා. ඒකට පොඩ්ඩක් ඉඩ දීලා බැලුවොත් අපි වැඩි වෙලාවක ඉන්නේ අදුක්කම සුඛේ නම් ඒක ලොකු සාන්තියක් වෙනවා. ඒ වගේම සංඥාවල ගත්තත් අපි නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥා කියන දෙකෙන් මේ පැමිණෙන දෙයට ඉඩ දෙනවයි කියලා කියන්නේ අනිත්‍ය සංඥා පිළිගැනීම. පැමිණෙන දේ බාර ගන්නයි කියලා කියන්නේ මොනවදෝ බලාපොරොත්තු වෙනවා නිත්‍ය සංඥාව කියනවා. සංස්කාරගත කියනෝ නැත්නම් අර කාය වචී සංකාර මනෝ සංකාර පිළිබඳව බලලා චේතනා පහල කරන්න එපා. චේතනාවක් නම් ඒක සංස්කාරයක්. යමක් දිහා ඇස්සැත්තේ අන්ධයෙක් විදියට බලනවා. සද්දයක් ඇහිච්චාම බීරෙක් විදියට අහගෙන ඉන්නවා. දැනුමක් තිබුණත් ඒ සබ්ජෙක්ට් එක වැරදි කවුරුහරි අනනවා දිහා කරබන නොදන්නා කෙනෙක් වගේ බලන ඉන්නවා. බැරි නම් මලමිණියක් වගේ බලන ඉන්නවා කියලා කියන එකේ බොහොම ලස්සන ගැමි විවරයෙන් පෙන්ලා දීලා තියෙනවා සංස්කාර කරන්න යන්න එපා. සකස් කරන්න යන්න එපා. ඒ අනාගතා. මේ කැවුත්තක් නැතිකම වගේ නේ කැක්කමක් නැතිකම වගේ තමයි පේන්නේ. නමුත් ඒක තර්ක කරලා කොහොමද පුළුවන් නම් නොකර ඉන්න බලන්න. කද්දාකත් බෑ සබ්ජෙක්ට් එක භාගයට දාන්න මිනිහා පණිනවමයි. අර අංගට පුපුරගෙන යන ගොනා වගේ උට ඒක පාවිච්චි කරන්න ඕන. දාන්න මිනිහා කරව නිකන් ඉන්නවා. හරි උඹත් මමත් ඕක කාලා තමයි හැදෙන උඹත් කාලා වරින් කියන්නේ. සබ්ජෙක්ට් එක සම්පූර්ණ දාන්න මිනිහා කලබල වෙන්නේ. නොදන්න එක කලබල වෙන්නේ නැහැ. මේ භාගයට තැම්බෙච්ච අල්ලෙන් තමයි අප්සෙට් එක තියෙන්නේ. ඒ නිසා එතෙන්ද යනකොට පරිසං වෙනකොට භාවනාව භාගයට හරිගෙන එනකොට මේ දේ ඔහොම වෙන්න අරින්නේ. මොනවත් නොකර සිටීමේ හැකියාව බැලීම තමයි සංස්කාරස්කන්ධේ විඤ්ඤාමයේ විපස්සනා කරනවා කියන්නේ. විඤ්ඤාණස්කන්ධය කියලා කියන්නේ මේ හිත දේවල් තේරුවාට තේරීම નિસર્ගය නයිසර්ගයෙන් සිද්ධ වෙනවා. හොඳ නරක දාන්නේ හිතෙන් නෙමෙයි සංඥාවෙන්. තෝරපු දේවල් වලට පැකට් කිරීලා ලේබල් අලවිල කරන්නේ සංඥාවෙන්. වින් කිරීම පමණයි මේ පරිච්ඡේද ඥාන පරිච්ඡේද කිරීම පමණයි විඥාණයෙන් කරන්නේ. ඒක මේ පුද්ගලයාටයි එකක් නෙමෙයි. ඒක චිත්ත tattයක්. ඒක දිහා බලනකොට තේරෙනවා ලක්ෂ කෝටියක් තොරතුරු ආවත් දෙකක් අතර පටලවිල්ලක් නැහැ. ටෙලිවිෂන් ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එක දුවන්නේ නැති වෙලාවේ ඩොට්ස් වටන වෙලාව බලන්න කවදාකවත් ඩොට් දෙකක් හැප්පෙනවද කියලා? ලක්ෂයක් අවුරුදු බලන ඉන්න බෑන කවදාකවත් හැප්පෙයිද කියලා? කවදාකවත් හැප්පෙන්නේ නැහැ. මේ ලක්ෂ කෝටි ගණනක් වැඩ වුණාට ඒගොල්ලෝ අතර ආරවුලක් නැහැ. ඒ විඥාණයෙත් නැහැ මේ අසුචි මේ රත්තරන් කියලා විඥාණය කිසි ප්‍රශ්නයක් නෑ. නෑ රත්තරන් රත්තරන් වශයෙන් අසිද්ධයන්. අපි තමයි හිතන්නේ මේ දෙක එකට ඉන්න බෑ කියලා. කොටින්ම කියනවනම් පඩවි ධාතුව කියලා කියන්නේ සහැල්ලු බව සහ ඝනකම බර බව දෙක. අපිට හිතන්නේ මේ දෙක එක ළඟ ඉන්න බෑ කියලා. තේජෝ ධාතුව කියන්නේ උණුසුම සහ සීතල. අපි හිතන මේ දෙක පෝලර පාට දෙපැත්ත ගින්න දැන්. නමුත් මේ දෙන්න එක ළඟ ඉන්නේ. ඉදින්නගේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තමයි මේක දරා ගන්න බැරි. විඥාණයට ප්‍රශ්නකුත් නැහැ. අන්න එක දිහා බලනකොට එන අපි මේකට ඇඟිලි ගහලා මේ තෝරන්න බැරි මේවා කිරුවට මෙව අතර කවදාකවත් ගැටුමක් නැහැ. අපි හිතනවා ඒක ගැටෙන්න ඕනේ. ගැටුන් නැත්නම් ඒ වෙන මොකක්ද එකක් කියලා අපි අවුල් කරා. නිසා විඥානීයක බලන්න පටන් අරගත්තොත් පේනවා මේකේ තියෙන පුංචි පුංචි පුංචි පුංචි කොටස් වලට කඩලා බලනකොට බැලිමේ ශක්තියක් තුළින් තමයි විඥානය ක්‍රියාත්මක වෙන්නේ. ඒක දිහා බලනකොට මේක මට අයිති ගතියක් හෝ මට පාලනය කරන්න පුළුවන් ගතියක් නෙමෙයි මිනිස්සෙක් වීම නිසා මට හැම්බෙච්ච දෙයක්. නමුත් අපි ඒක දන්නේ නැහැ. අපි ඒක දෙයක් බලන්නේ නැහැ. නිසා ඒ අනුව උනත් විපස්සනාට නම් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අටාචාරාව වාසිතු වතු ටික ගලා ඇසින් විස බලා සිටේ. අරහතේ දුම්බෝසයති. ඉවසිතී විශේෂ සිදුවා ගිය හැක යන්නේ මොහොතේ පැහැදිලි කර දෙන්නේ නැහැ. මේ ඒ කියන්නේ ඒ කියන්නේ මිනිස්සෙක් මරණ දිහා බලලා මේ මරණ සංඥාව පහළ වෙන්නේ. මේ හොඳට ඉර මනස මේ මැරුණා. ඒතර සංවිගත් පහන මරණත් වෙන මේකත් තමයි වතුර මේ තිබුණා මේ බී ගත්ත පොළොවට. ඒ කියන්නේ දෙක අපි ඇතිවීම දකින්න රුචි වුණාට දෙක නැතිවීම දකින්න කැමති නැහැ. පහනක් පත්තු කරන හැම කෙනාම කැමති වුණාට පහන් නිවි යන එක දකින්න කැමති නැහැ. වතුර උල්පතක් මතුවෙනවා දැක්කා වුණාට අපි වතුර නැති වෙනවා දකින්න කලින් දැන් පටාචාරාව ඇති වෙනවක් දැක්කා පවතිනවක් දැක්කා නැති වෙනවක් දැක්කා නිසා නිරෝධ සංඥාවට අත්‍යවශ්‍ය වෙලා තියෙන මේ දීක නැතිවීම පැත්ත බලන එක ඒක මංගල පැත්තෙන් බලන එක මංගලත් කියන්න ඕනේ මධ්‍යස්ථ බැල්මෙන් බලන එක ඉතින් ඒක බලනකොට බලපු දවසේ තේරෙන පටන් ගන්නවා ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම නැතිවීම තියෙනවා අපි ඒක <clears throat> අකමැති උනත් නැති උනත් මෙතෙන්දී පටාචාරාවට නැතිවීම දැකලා නොසැලී ඒක බලා ගන්න පුළුවන්කමයි තියෙන්නේ. ඒ කියන්නේ උපාද ටිචි භංග කියන එකේ භංගේ Nirodhaය එනතන් හැම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සඳහන් කරන ධම්මපද ධම්මචක්කප්පවසන යං කිංච සමුදය ධම්මා සම්බන්තං නිරෝධං. ලෝකේ යම් තාක් ධර්ම පහල වෙනවා නම් ඒ ධර්ම ගෙවෙන සුළුයි කියලා දැකීම සෝවන් වීමක් වෙනවා. මේකෙත් වතුර තියෙනවනම් වතුර ඉවර වෙනවා. ඒ නිසා මේ Nirodhaය දැකීමකට තමයි ඔය Nirodhaනුපස්සනාවට තමයි වැටෙන්නේ. හරි ඒක 3යි 5යි වෙලා. නිසා මේ කාලයත් ලිඛිත ප්‍රශ්න හමාරත් එක්කම સમાપ્ત වුණා. දැන් අපි එතකොට පැයකින් විතර වගේ නැවතත් එකතු වෙනවා මෙතන මේ පරියන්ඛයක් සඳහා. එතකොට 4යි 5යි ඊට පස්සේ මේ කැමති නම් මෙතන සක්මන් පරියන්ක යොදන්න පුළුවන් කමඨහන් සුද්ධ කිරීම පටන් ගන්නවා 6ට. ඒක හතමාර වෙනකන් යනවා. ඒ අතරමැද අනික් අයට සුදුසු පරිදි පරියන්ක සක්මන් භාවනා කරන්න පුළුවන්. අටට මේ ධර්ම දේශනාව සඳහා අපි නැවත රැස් වෙනවා.